ඒ අනුව බලනකොට මේ අපි ඉන්නේ මේ මේ ගිහ සූත්‍රය කියන උදාන කතා උදාන පාළියේ සඳහන් වෙන ඒ සූත්‍රය අනුව පවත්වන 27 වෙනි දේශනා නැත්නම් විෂයාගේ දේශනා විෂයක් දැන් ගෙවම් කරලා තියෙනවා. ඒ අනුව අපි මේ සූත්‍රයේ සඳහන් වෙන කාරණා තුනක් කාරණා පහෙන් තුනක් මේ වෙනකොට සංග්‍රහ වෙලා තිනවා. දැන් සංග්‍රහ කරන්නේ සූත්‍රය අනුව බලනකොට මේ අපිච්ච කතා ආදී දස කතා වස්තු පිළිබඳව විග්‍රහයයි. ඒ අටවෙනියට සඳහන් වෙන්නේ මේ ඥාන කතාව. ඉතින් අපි මේන කලිමුත් මතක් කරගත්තා වගේ මේ ඥාන කතාවේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මෑත කාලයේ අපි මේ ජීවත් වෙන යුගයේ විපස්සනා ආචාර්යවරයන් අතර ප්‍රසිද්ධ විපස්සනා ඥාන නැත්නම් ඥාන પરම්පරාව විදර්ශනා ඥාන પરම්පරාව මේ ඥාන කතාවේ විස්තර වශයෙන් අතුලත් කරගත්තා. ඒ අනුව අපි අද ඉන්නේ අද දවසේ දේශනාව පැත්තෙන් බලනකොට මේ උද්‍යප්පයානුපස්සනේ ඥානං කියන ස්ථානේ. ඒ ස්ථානෙට එන්න ගොඩාක් පාර කලීලි කරගෙනයි අපි අවිල්ල තියෙන්නේ. මේ උද්‍යප්පයානුපස්සනේ ඥානය සම්මසන ඥානෙ වගේම යෝගාචර ජීවිතයට යම් යම් මේ සම්දිස්ථානයක් වාටපත් වෙන යම් යම් ආකාරයකින් ඒකට හේතුව මොකද අර මෙතෙක් කල් කරගෙන ආපු ඒක ටිකට අතරක් නොතබ දිගට පවත්වාගෙන ආපු මේ භාවනාව ගැම්මක් අරගෙන කස කැවිලා විපස්සනා විපස්සනා වශයෙන්ම නැත්නම් භාවනා භාවනා වශයෙන්ම ඉදිරියට ගෙන යන්නා වාගේ ශක්තියකට පෙරලෙන අවස්ථාව. ඉතින් ඉන්නේ අවස්ථාවේදී යෝගාවචරයා බොහොම තීරණාත්මකව නොමකට නොයන තාලෙට හරි පාරට හරි මාර්ගයට පත් කරගත යුතු නිසා ඒ අදහසින් අටුවාචාරින් වහන්සේලා විශේෂයෙන්ම මේ ඥානය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් මාර්ගය අමාර්ගය දෙක මග්ගා මග්ග ඥාන දර්ශන දෙක දක්වන ඥාන දර්ශනයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය උදාහරණයක් විදිහට කියනවා නම් ගුවන් යානයක් ගුවන්ගත කරන කලින් <coughs> ඒ නියමුවන් විසින් ඒ ගුවන් යානයේ සියලුම අංශ පරීක්ෂා කරලා බලවනවා මේ ගුවන්තොටුපළේ ඉන්න ඉංජිනේරුවන් ලවා. ඊට පස්සේ යාත්‍රාගේ අනුමැතියෙන් තමයි ගුවන් යානය Taman අතටපත් කරගන්නේ. මේපත් කරගන්නකොට ඒකට අවශ්‍ය බර, ඒ වගේ සමබර භාව ඒ ඔක්කොම පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා බලලා සීළු දිනාටම මතක් කරනවා දැන් අපි ස්වල්ප මොහොතකින් ගුවන් ගත වෙනවායි කියලා. ඒ අතර වාරයේදී සීළු දිනාටම ඒ ආරක්ෂක විධිවිධාන කියලා දෙනවා. ආරක්ෂක විධිවිධාන කියලා දීලා ඉවර වෙනවා ඉවර වෙලා ගුවන් තොටුපළෙමුත් අවසරයක් ලැබෙන්න ඕනේ දැන් පතය ගුවන් පතේ නිදාස් කිය. ඒ එතන අඩි අඩි ගානක තප්පර ගානක පුදුමාකාර එකලසක් තියෙන්නේ. ඒ පතයම ඊට චිත්තක්ෂණයට කලින් ගුවන් ඥානයක් බසමින් තියෙන්න පුළුවන් නැත්නම් නගමින් තියෙන්න පුළුවන්. ඒකක වලිගයක් හරි ගෑ වුණොත්, හුලඟක් හරි ගෑ වුණොත් දෙකම අනතුරටපත් වෙනවා. ඒ නිසා ඒක හරියට තැනට ඇවිල්ලා ඒ අවසරය ලැබෙනකම් බලائیں. ලැබේ ලැබුණාට පස්සේ තමයි පතේට පිවිසෙන්නේ. පතේට පිවිසෙනකොට නැවතත් ඒ ගුවන් නියමවාගෙන් අවසරයක් ලැබෙනවා විධානයක්. දැන් අපි ස්වල්ප මොහොතකින් ගුවන් ඥාන ඉතාමත්ම අනතුරුදායක ගුවන් ගමන ඉතාමත්ම තීරණාත්මක තැනට එන්න හදන්නේ. ඒ නිසා මුළු මගේ සංඛ්‍යාවම සූදානම් කරන්නයි කියලා එතන ඉන්න ඇතුලේ වැඩ කරන අයට මතක් කරනවා. ඉතින් ඔක්කොමලා ගිහිල්ලා බලනවා සීල දිනාම තම තමන්ගේ ආසනවල ඉන්නවද? පටිතද කරගෙන තියනවද? බර නියම විදිහට තැම්පත් කරලා තියනවද? පෙරලා වැටෙන දේවල් තියනවද කියලා දොරවල් අරලා තියනවා සේරම බලන. බලීගාට විධාන කරනවා ඒ ඇතුලේ බලන ඇත්තන්න තම තමන්ගේ ආසනගත වෙන්නේ කියලා. මේ කාලේ පුරාවට සිද්ධ වෙන්නේ මොකද්ද? ගුවන් යානේ වේගය වේගෙ වැඩි වෙනවා. සාමාන්‍ය මේ ගුවන්යානකට පිටිපස්සට යන්න බෑ ඒක ඇදගෙන යන්නේ. ඉස්සරහට යන්න විතරයි බලය තියෙන්නේ. පිටිපස්සට ගිහලා දැන් පිටි ඉස්සරහට යන්න ගත්තාම ඒ සම්පූර්ණ වාතයේ වේගය අරගෙන තමයි වාහනයක් ගෙනියන්න වගේ යන්නේ. ඒ යාහනේ යානයේ විශාලත්වයට අනුව සලකා බැලුවොත් ඒකේ මේ රෝද බොහොම ළඟ ළඟ තැම්පත් කරලා තියෙනවා. එහා පැත්තට මෙහා පැත්තට නැමුණොත් වැටෙන්න ඉඩ තියෙන නිසා ක්‍රමයේ සමබරව වේගය අරගෙන ඊට පස්සේ <clears throat> ගුවන්පතේ අවසාන කෙළවරේදී ඒ තට්ටේ හැඩේ වෙනස් කරපුවාම ආගිරි ගාගෙන කළු දුම් දාගෙන ඕක වාතයේ රඳනවා. ඒ වාතයේට ඉස්සෙන මේ අවස්ථාවේ කිලිපොළනවා. සෑම කෙනෙක්ගේම ඇඟ කිලිපොළනවා. ඒ නිසයි කියන්නේ කිසි කෙනෙක් හැල්ලෙන්න පෙරලෙන්න එපා සම්පූර්ණ යන්ත්‍රයට සම්බර වෙලා සුවසේ වායුගත වෙන්නේ කියලා ආකාශගත වෙන්නේ කියලා. ඉතින් මේ තීරණාත්මක අවධියේදී යම් හේතුවක් නිසා වාහනේ වේගය අඩු කරන්න උනොත් ආයේ ඉස්සරහට යන්න පාරක් නැහැ. ගිහිල්ලා කොහොමදට වැටෙනවා. එහෙම නැත්නම් ඉස්සරහ තියෙන ගෙවල් ටිකක් කඩාගෙන වැටෙනවා. ඒ නිසා මෙතනදී දෙකක් නැහැ හරියට මේ ප්‍රතිතද කරන සීළු දෙනාම ඉතින් මේ දෙවියන් ආශ්‍රය සීකරන කට්ටිය දෙවියෝ සීකර ගන්නවා බුදුන් සීකර කට්ටිය බුදුන් සීකර ගන්නවා ඒ මේ ගුවන් නියමුවා තමන්ගේ ශාස්ත්‍රය සීකර ගන්නවා ඉතින් ඊට පස්සේ ආනසිට දුන්නාට පස්සේ තමයි ගුවන්ගත වෙන්නේ. ඒ ගුවන්ගත වෙන වෙලාවේදී යන්ත්‍රය උප්පරීම වේගයෙන් වැඩ කරන අතර සම්පූර්ණ ගමනේ අධිකම බර තියෙන වෙලාව තීරණාත්මක අවස්ථාව. ඊට පස්සේ ඒක වාතයේ සම්බර වෙන්න පටන් ගන්නවා. ඒ සම්බර වෙලා චිත්තක්ෂණයක්වත් දෙන්නේ හරවන්න ගන්න. ඉතින් ඒ වෙලාවේදී නියමාගේ දක්ෂකම වාහනේ තියෙන සෑම යන්ත්‍රයක උප්පරීම වේග වැඩ ගන්නවා වගේ මේ සම්මුතිය සත්‍යතියේ ගමන් කරපු හිත මෙතෙන්ට එනකොට පුදුමාකාර වේග කැවිලක් වේග කැවෙනවා. කැවිලා කැවිලා කැවිලා කැවිලා ඉතින් අනකරන්න වෙනවා ඉතුරු අනික් සේරම දේවල් තහවුරු කරගන්නයි කියලා. සම්මුති සේරම තහවුරු කරගන්න ඕනේ මොකද්ද? මගේ මූල කර්මස්ථානය කියන්නේ මොකද්ද කියන එක තහවුරු වෙන්න. ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒක තහවුරු වෙලා තියෙන්න ඕන. ඒ වගේම මේ පරිසරය පිළිබඳව හිත පිළිබඳව ಗುಣධර්ම පරිසර සාධක සියල්ලම තහවුරු කරගෙනයි අපි මේ වගේ මග්ගා මග්ග ඥාන දර්ශනය කියන මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න තැනට යන්නේ. ඒ නිසායි මේක කියන්නේ තීර්ණාත්මක තැනක් කියලා. මෙතනදී අනතුරු වුණොත් ආය වෙන කරන දෙයක් නැහැ. හානියක්ම තමයි. විශාල ජීවිත ගාණක් හානි වෙනවා. මෙතෙන්දී අවස්ථාවක් ගන්න විදියක් නැහැ. අන්න ඒ වගේ තත්වයක් මේ උදයබ්බ්‍යානුපස්සනාවේ තියෙන නිසා හරියන කෙනෙක් විශාල වශයෙන් සතුට වෙන අතර මෙතන වරදින කෙනා කල්ප ගණන් සමහරලාට මේ පුංචි හේතුවක් නිසා ඉදිරියට යා ගන්න බැරුණ අතර වෙනවා. ඒක නිසා මේක කරන කෙනාට නම් හරියනවා වරදිනවා කියන එක චිත්තක්ෂණයක වැඩක් ඔය මේ ඉස්සරහට කියන්න හදන බණින් ඇති වැඩක් නෑ. කොහොමඩක්වත් ඒ වැඩේ වෙනව නම් වෙනව වෙන නැත්තම් වෙන්නේ නෑ. නමුත් මේක පිළිබඳව අවුරුදු 2500ක් මේ தত্ত্বය හදාරමින් මේ தত্ত্বය පිළිබඳව සාකච්ඡා කරමින් මේක සම්බන්ධව තථාගතයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මූලධර්ම ඉදිරිපත් කරමින් දීර්ඝ දනුන් සම්භාරයක් අපසතුව පවතිනවා. ථේරවාද ශාසනය සතුව පවතිනවා. මේ ගමන වාහනයක් ගුවන් යානයක් ගුවන්ගත කරන්න වගේ මේ ගමන සියල්ලම පාලනයකින් යුක්තව වෙන විදිහට කියනනම් වශීභාවයෙන් යුක්තව කරන්න පුළුවන්. කරන්න පුළුවන් බවක් මේ බණ අහගෙන ඉන්නකොට තේරෙනවා. නමුත් කරන කෙනා හරි ගියොත් හරි කියන්න පුළුවන් වැරදුනොත් වැරදුනා. ඉතින් ආයෙසරයක් නැවත නැවත ඒකම කරන එකයි අපිට හිතා ගන්න තියෙන නිදර්ශනයක් වශයෙන් කියනවනම් අද තියෙන ওই නවීන පන්නේ උපකරණ වලින් කරන ගුවන්ගත කිරීම කෝක වෙතත් ඒ ඕවල් රයිට් ආදී රයිට් සහෝදරයන් ඉස්ලාම ගුවන් යානයක් හදලා පත හදාගෙන ඉහළට ගිහිල්ලා බස්සනකොට මොන වාගේ අනතුරුදායක තත්වයන් මුදල් විනාශ චිත්ත පීඩා රාශියක් මැදින්ද ඒ தത്വෙට ආවේ කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තථාගතයන් වහන්සේ නමක් ඉස්සල්ලාම මාර්ගය මාර්ගය පිළිබඳ සාංකාවිෂයක් නැති මනුස්ස જાතියේ තෙරතුරක් නැති තැනක මේ උත්සාහය කරලා හරි ගියාට පස්සේ සැකයක් ඇති වෙනවා මේක නම් වෙන කෙනෙකුට කරන්න බෑ කියලා. ඒ තරමටම මේකේ තියෙන්නේ අනිශ්චිතතාවයක්. මේකේ තියෙන්නේ පූර්ව නිමිති පෙර නිමිති කියන බැරි තත්වයක්. ඒ නිසා මෙතෙන් ගිය කෙනා ගොළු වෙනවා. ටෙක් මේක මට හරි ගියාට තව මේක මට හෙටත් කරගන්න පුළුවන්. ඒ නිසා තව කෙනෙකුට මට කියන්න පුළුවන් ද කටක් කරලා සද්ධාහයෙන් අනුකම්පාවෙන් මේක කියන්න පුළුවන් ද කියන තරමටම පුද්ගලයා සම්පූර්ණයෙන්ම අලුත් කරන ගතියක් තියෙනවා. ඒ අර අනතුරුදායකත්වය ඒක නැත්නම් අනිෂ්ටිරත්වය එහෙම නැත්නම් පෙරනිමිති කියන බැරි ගතිය නිසාමයි අලුත් වෙන්නේ කියන එක විතරයි කියන්න තියෙන්නේ. යම් ආකාරයෙන් හිතලා බලලා යන්න පුළුවන් තියෙනවා නම් ඒකේ කිසිම සිලිලාරයක් නැහැ. ඒකේ කිසිම අලුත් වෙන ගතියක් නැහැ. මෙතෙන්දි සේරම කැප කරනවා. කැප කරලා ලැබුණොත් හොඳයි නැත්නම් හොඳයි කියලා ලැබුණා ගියාට පස්සේ ඒ ලැබෙන දේ පුදුමාකාර පරමාර්ථ ශක්තියක් තියෙනවා. ලෝකෝත්තර ශක්තියක් තියෙන්නේ සත්‍යයක් වරේම ශක්තියක් තියෙන. ඒ නිසා මේ පුද්ගලයා අලුත් වෙනවා. මාර්ගය සහ මාර්ග දෙක අතර අලුත් වෙනවා. මේක බොහෝ වාරවල කිරීමෙන් තමයි ඒ අර අපි කියනවා සාමාන්‍යයෙන් පැවිදි කරන්න ගියාම ඊට බාලා ගොමයි කහයි ගාලා ගිහි ගඳ නැති වෙන්න නාවන්නේ කිය. අන්න ඒ වගේ මේකේ තියෙන මේ සම්මුති සත්‍යයෙන් ගැලිලා සම්මුති සත්‍යයෙන් ගිලිලා සම්මුති සත්‍යයේ සිපවැළඳ කන්නමින් ගත කරපු ජීවිතය ඒ පරමාර්ථ සත්‍යයට යන්න මේ නාවල කරලා ගන්න ගතිය පුදුමාකාර අලුත් කරන සුළුයි. ඉතින් එන්නේ මේ පරිවර්තනය සිදුවීම ආරම්භ වෙන්නේ මේ සම්මසන ඥාන කියන අතීතනාගත පච්චුප්පන්නාන ධම්මාන සංකිපිත්වාවවත්තානේ පඤ්ඤා කියන අතීතනාගත පච්චුප්පන්න කියන සම්මුතිය ටිකක් අරගෙන වර්තමානයේ ටිකක් වැඩිපුර අවධානය යොමු කරලා කලාප වශයෙන් ඍති වශයෙන් කැටිති වශයෙන් ඔය සම්මසණය කරනවා වවත්තානේ කරනවා කර කර කර කර ඉන්නකොට මේ මග්ගා මග්ග මේ උද්‍යප්පේ ඥාන දර්ශනයේදී අර අපි එදා කතා කරා වගේ හිතක පවතින්න ඕනේ අතීතෙට දුවන්නෙත් නෑ අනාගතෙට දුවන්නෙත් නැත ඒ වගේ නින්දට වැටෙන්නෙත් නැහැ, සැක උපදවන්නෙත් නැහැ, රාගයක් පහළ වෙන්නෙත් නැහැ, ද්වේෂයක් පහළ වෙන්නෙත් නැහැ කියලා හොඳට හිත අර ගුවන් ඥානයේ සමබර කෙරුවා වගේ සම්බර කරගෙන සියලුම ඉන්ද්‍රිය ධර්ම සමරස කරගෙන ඒකට අවශ්‍ය කරන වීරිය පමණයි. ඕනකට වැඩි වීරිය කරන්නෙත් නෑ. ඒ වීරිය සීතල වෙන්න දෙන්නෙත් නෑ. මේක නැවත නැවතත් නැවත නැවතත් කරනකොට තමයි ඒක ඒ යානේ ගුවන්ගත වෙන්න හදනවා වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා. දැන් සම්මුති සත්‍යයත් ඕනේ නම් ඒකේ ඉන්න පුළුවන්. ඒකෙන් තමයි මේ ගැම්ම, ජවයේ වේගය තේරම ගත්තේ. නමුත් දැන් මේ වගේ එකලස තුලින් මේ වගේ තියෙන ඒ සමතුලිතතාවය තුලින් අවශ්‍ය නම් ජීවිතය කරන විශාලම දානේ විශාලම කැපකිරීම කරලා පරමාර්ථය දිහාවට එහෙම නැත්නම් මේ සාමාන්‍ය ලක්ෂණේ දිහාවට ගැම්මක් ගන්න පුළුවන් ඒ ගැම්ම කවදාකවත් බුදුහාමුදුරෝ දෙන එකක් නෙවෙයි. කවදාකවත් ගුරුහාමුදුරෝ දෙන එකක් නෙවෙයි. තමන්ම කල්පනා කරලා ගන්නේ ඒ අභියෝගශීලීත්වයේ මත. ඉතින් මේකට පාවිච්චි කරන වචන තමයි සාහස කියන වචනේ. මෙතෙන්දී සාහසික වෙන්න ඕනේ. සිත්පිත් නැතුව ඉදිරියට යන්න වෙන්නේ. කල්පනා කරගෙන හිටියොත් දෙපර බෑවොත් හෙට කරන්නම් කිව්වොත් මනින්ට පටන් අරගත්තොත් ආය අදගෙන වැටෙන්නේ සම්මුතියට තමයි. මෙතෙන්දී සාහසික ගතියක් එනවා. මේ සාහසික ගතිය සාහස කියන එකයි තියෙන්නේ. හිත පිට නැතුව එහා පැත්තට ගියේ නැත්නම් කවදාකවත් මේ પરමාර්ථය දිහාට යන්න බෑ. සම්පූර්ණයෙන්ම මේ ගමන සඳහා ආචාර්යයන් වහන්සේ නමක් ඇතුව සීල සමාධි ප්‍රඥා ක්‍රමයකට යන ගමනකදී අපිට පැහැදිලිම අවස්ථාවක් එනවා අර අපි අතගා විසිකරන්න හදන අතහරින්න හදන සම්මුතියත් හොඳට ඉගෙනගෙන තියෙනවා. සම්මුති සත්‍යය හොඳට දැනගන්න ඕනේ නැත්නම් ඒක අතාරින්න බෑ. උගව දෙනෙක් හිතන සම්මුති සත්‍ය විසිකරන්න තියෙන දෙයක් නිසා අත එක අත ගන්න ඕනේ නැහැ කියලා. ඒක ටිකක් ඉක්මන්කාරී වැඩපිළිවෙලක්. ඒ වගේම අනතුරුදායක වැඩපිළිවෙලක් කියලා මම මේ වෙලාවේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. මොකද්ද මේ සම්මුති සත්‍යය හදාරනවයි කියලා කියන්නේ? මේ රූප ධර්ම පිළිබඳව නාම රූප දෙකේ රූප ධර්ම පිළිබඳව හොඳටම තමන් සීමා කරගත්ත ආරම්මණය වශයෙන් එහෙම නැත්නම් කර්මස්ථානයේ වශයෙන් සීමා කරගත්ත කොටස හොඳටම විනිවිදින්න ඕන. එහෙනම් ඒක තුලින් පෙන්නන තමන්ට කර්මානුරූපව ජන්මාන්තරගතව පැමිණිච්ච රූප කොටාශයක් හොඳටම විනිවිදින්න වෙනවා. ඒ නිසා මේවට කියනවා කර්මස්ථාන භාවනාව. වෙන විදිහට කියනකොට ඒකේ තියෙන කායනුපස්සනාවේ වටිනාකම රූප කොටාශේ වටිනාකම වැදගත් වෙනවා. ඒක තෝරා ගැනීමේදී විපස්සනාවට බර ගුරුවරු සඳහන් කරන්නේ යථාපාකටං විපස්සනා බිනිවේෂෝ තමන්ට මේ කර්මස්ථානයේ සඳහා වෙන්න ඕනේ ප්‍රකට අරමුණක් හිත විසින්ම තෝරා ගන්න අරමුණක් මිස තමන් පොත්පත්වල දැකලා ගුරුවරයා කිව්වට තෝරාගත් එකක් වෙන්න බෑ තෝරාගත්තොත් එතකොට මේ කියන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එන්න තියා භාවනාවේ සම්මුති සත්‍යවත් එළඹ ගන්නට හම්බ වෙනවා. ඒ නිසා හොඳට පත්තල වාඩි වෙලා කයෙහි හිත තියාගෙන එහෙම තියාගෙන ඉන්නකොට මොකද්ද Tamanට ප්‍රකට වෙන්නේ කියන තැනට හිත යොදනවා මිස අසවල් දේ ප්‍රකට වේවා මේක ප්‍රකට නොවේවා කියන හැඟීමක් තියාගන්න නරකයි. තිබ්බොත් එතනින්ම පටලවා ගන්නවා මූල ධර්ම ඉස්සර කරනවා ප්‍රායකත්වයේ ප්‍රත්‍යක්ෂ යට යනවා. ඉතින් අපි හිතමු ඒක පිළිබඳව ඉච්චර වෙලා ගන්නතුව මේ ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට උණයි කියලා. එහෙම නැතිනම් උදරේ පිම්බීම හැකිලින් ප්‍රකට උණයි කියලා. මේ දෙකටම පොදු වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. මෙන්න මේ වායෝ පොට්ටහබ ධාතුව දැන් ක්‍රියාත්මක වෙන්නේ සම්මුති තලයේ නිසා ඒකට හැම වෙලාවෙදීම සාටහං ස්වරූපයක් තියෙනවා. නාසිකාග්‍රේ ගත්තොත් මයිනමකින් හුලම් පෙමින්න වගේ නාස්පුඩු පුරවාගෙන හුලම් ඇතුළට එනවා පිට වෙනවා තේරෙනවා. එහෙම නැත්නම් උඩුතොලේ උෂ්ණසුම් වායු ධාරාවක් සිසිල් වායු ධාරාවක් වදිනවා තේරෙනවා. එතකොට ඒ නාසයේ සටහන උඩුතොලේ සටහන හරි තේරෙයි. නැත්නම් උදරයේ මේ පිම්බීම හැකිලිම බැලුමක ආකාරයෙන් හෝ එහෙම නැත්නම් දොරක් අරන්න වහින්න වගේ හෝ මොකක් හරි එක අද්දක වහගෙන බලනකොට සටහන් මේ වාතයේ සටහන් වලට අදනවා කියනකොට සමහරු eh, ලිඛිතව ඉදිරිපත් කරනකොට චෝදනා කරනවා මේ කොහෙද සටහන් තියෙන්නේ කියලා. නෑ මේ වාතය වැඩ කරන්නේ බව හිතට වදින්නේ ඒකට රූපක ස්වරූපෙන් දක්වන්නේ නිදර්ශන ස්වරූපෙන් දක්වන්නේ සටහන් මාර්ගය. අකුරක් අපි අයන්න කියලා කියනකොට අකුරේ සටහනක් ඇඳලා ඒක සද්ද කරලා තමයි පොඩි දරුවෙකුට තේරුම් කරලා දෙන්නේ. ඒ සටහන දිහා බලනකොට ඒ සටහන ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන වෙනත් ආකාරවලටපත් වීම නිසායි භාවනා සජීවී වෙන්නේ. එකම සටහන දිගට තියෙනවායි කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක පැහැදිලිවම වීරිය මදිකමේ ඉදිරියට යන්නේ නැතිකමේ ප්‍රධාන ලකුණක්. බලාගෙන ඉන්න සටහන එන්නේ එන්නේ එන්නේ විවිධාකාරයෙන් වෙනස් වෙනවා කිව්වා මේකට කියනවා ආකාර කියලා. ඒ නිසා සටහන සහ ආකාර කියන දෙකම ඒකාන්තයෙන්ම සම්මුති සත්‍යයේ පිහිටලා කරන කතාවක්. මේක ඕනේ නෑ මෙවුවා බොළඳ කතා මෙවුවා ළමා කතා මේකෙන් ඕනේ බුද්ධ ආගමේ තියෙන්නේ ප්‍රඥාවන්තයිටයි මේකෙදී කතා කරන්නේ නිවනයි ඒක නිසා ඒක නාම ධර්මයක් වෙන්න ඕනේ රූප ධර්ම වලින් පටන් ගන්න කොහොමද නාම ධර්ම වලට යන්නේ කියලා මේ ටික අතහැරලා පටන් අරගත්තොත් ඒ කියන්නේ ගොඩනැගිල්ලේ විශාල තට්ටු ගොඩනැගිල්ලක් ගන්න කල්පනා කරනවා. ඒකේ අත්තිවාරමක් ඕනේ නැහැ කියලා කියනවා. මොකද අත්තිවාරම ගේ හැදුවට තෙපෙන්නේ නැහෙනි. ඒ නිසා එනම් පොළවෙන් උඩ කොටස විතරයි ඕනේ කියනවා වගේ කතාවක්. නමුත් ශිල්පේ දන්න එක දන්නවා ඒ වගේ ආඩම්බරයට ගහන සෝබනීට ගහන තට්ටු කොට නැගිල්ල එක අනිතවට වැඩිය පදනමක් ඕනේ. ඒක පස්සේ පොළවෙන් වහලා දාන එක වෙනම කතාවක්. නමුත් ඉංජිනේරු ශිල්පය අනුව අවශ්‍යයි. ඒ නිසා මේ પરමාර්ථ ධර්ම වලට යන්න මේ සම්මුතිය අවශ්‍යයි. ආනේ වියට ආස්වාසය ඇතුල් වෙනකොට මෙහෙමයි නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා උණුසුම් සීතල ධාරාවක් පිට වෙනවා උණුසුම් ධාරාවක් මේ බලාන ඉන්නකොට ඉන්නකොට මේක එක්කෝ ගොරෝසු බව අඩු වෙනවා දිග කෙටි බව වෙනස් වෙනවා උණුසුම් සීතල බව වෙනස් වෙනවා කියලා ඒ ගත්ත සටහන කාලානුරූප ආකාර වෙනස් වෙනවා නම් ඒකේ හොඳම උච්ච අවස්ථාවේදී තේරෙනවා ඒ බලන බලන චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට මේ සටහන් සහ ආකාර වෙනස් වෙමින් වෙනස් වෙමින් තමයි යන්නේ මේක තමයි භාවනාවේ දියුණුව කියන්නේ. මේක තමයි භාවනාවේ සජීවීකම කියලා කියන්නේ. ආන්න ඒක දැක ගන්න නම් මේ හිත හිත කරන්න බෑ. සද්දා කරන්න බෑ. වේදනා බල බල කරන්න බෑ. ඒවා තිබුණත් ඒව ගණන් නොගෙන හෝ ඒව පස්සට දාලා මේ දේම ඇහක් පිට ඇහක් තියාගෙන netතර දීලා බලාගෙන ඉන්න. ආනේ බලන්න ඉන්න පුළුවන් වෙන්නේත් ගෝපින් ඇති කෙනෙකුට. ඒක පුංචි වැඩක් නෙවෙයි. මෙතන තමයි අර ඊ타මත්ම වැදගත් සම්දිස්ථාන. මෙන්න මේ විදිහට සටහ සහ ආකාර ගෙවාගෙන යනකොට ඒ යෝගාවචරය ඒ අරමුණේ ඒ චිත්තක්ෂණයේ ස්වභාවය නැත්නම් භාවය එහෙම නැත්නම් ධර්මතාවය තේරුම් ගන්නකොට මම මාගේ ගතියක් නෙවෙයි තියෙන්නේ ධර්මතාවයේ උණුසුම් බව විතරයි තියෙන්නේ. හොඳ බවක් නරක බවක් කියලා Taman ඒකට ආරෝපණය කරොත් පටවපු දෙයක් නැහැ. උණුසුම් බව, සීසිලස බව, හැපෙන බව, ගොරෝසු බව ආදි වශයෙන් භාව ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මේකට සභාව කියලාත් කියනවා, භාව කියලාත් කියනවා, ධර්මතා කියලාත් කියනවා. මේ භාව ලක්ෂණයට එනකොට මේ භාව ලක්ෂණයේ උණුසුම් ගතියේ, සීතල ගතියේ, ස්ත්‍රී පුරුෂ ගති නැහැ. ඒකේ වේවා නොවේවා ගතියක් නැහැ. ඒවා තියෙන තාක්කල් තාම භාවනාව රත් වෙලාමදි. කර්මන්නේ වෙලාමදි. යම් වෙලාවකට ඒක ඒක වශයෙන්ම පවත්වාගෙන පවතින වෙනස් වෙමින් පවතින භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ මට අච්ඡන්ත ලක්ෂණ කියලාත් කියනවා. පච්චත්ත ලක්ෂණ කියලාත් කියනවා. ආවේනික ලක්ෂණ කියලා කියනවා. ඒ දෙයට ඒ චිත්තක්ෂණයට විතරයි ඒක ආවේනික. ඊට පස්සේ චිත්තක්ෂණයට වැඩකුත් නැහැ. gedara තියාගන්න දෙයක්කුත් නැහැ. මතක තියාගන්න දෙයක්කුත් නැහැ. ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. සටහමුත් පේනවා, ආකාරات පේනවා. නමුත් ඒවා මේ කිය කියා ඉන්න තරම්වත් වෙලාවක් හම්බෙන ශීඝ්‍රයෙන් වෙනස් වෙන මට්ටමට ගියාට පස්සේ මේ සටහන් සහ ආකාර ස්වභාව ලක්ෂණ දක්වා, භාව ලක්ෂණ දක්වා දියුණු කරගත්තා වූ යෝගාවචරයට එතනත් කඩයිමක් තියෙනවා මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට පාර හදාගෙන යන කතාවක් මම මේ කරන්නේ. ඒ කඩයිම මොකද්ද මේ සන්තතියක් වශයෙන් එක දිගට මේක වෙනස් වෙමින් වෙනස් වෙමින් පවතින දෙයක් මිස ගුරුවරයාට ගිහිල්ලා කමටහන් සුද්ධ කරන්න කියන්න කියලා වෙන් කරගන්න දෙයක් නැහැ. මේ විදිහට ආනාපානය නැත්නම් පිම්බීම හැකිලිම තුල පේනා වූ ස්වභාව ලක්ෂණ එක ප්‍රවාහයක් විදිහට දැක ගන්න පුළුවන් යෝගාවචරයට පේනවා මේ වෙලාවේ පැත්තකට තල්ලු කරලා අපි මේකට ඉද ප්‍රස්තාව ගත්තත් මේක ඇතුලේ මෙතෙක් කල් තිබුණ හිතවිලිත් ප්‍රවාහයේ නතර වෙලා තිබිලා නැහැ. ඒකත් පස්සේ ඉඳලා දැන් එයත් ඔලෝසනවා. ඒ වගේම කයක් තියෙන බවට තිබුණු වේදනා මෙතන විඳීම් කියලා ගන්න එක වඩා ලේසි. ඉන්නා බව ඉඳගෙන ඉන්න බව ඒකත් මේ උග්‍ර අවස්ථාවේදී වුණත් හොඳට තේරෙනවා පැත්තකට ගිහිල්ලා තිබුණාට නැති වෙලා නැහැ. එම පරිසරයෙන් ඇහෙන ශබ්ද බාධාන කරන මට්ටම තිබුණාට ඊවසන සුළු මට්ටම තිබලා තිබිලා තියෙනවා. හැබැයි මේ සන්තතිය දකින්න ගත්තට පස්සේ ආස්වාස ප්‍රසවාස සන්තතිය හෝ පිම්බි මැකිලිම සන්තතිය දකින්නට අර සන්තතිත් ඒවා පිටිපස්සේ තිබුණාට බාධා නොකරන බව. සම්පූර්ණ මේකිනෙකට ස්වාධීන බවත් මේ එකක් හෝ ඉස්මතු කර ගැනීම හිතේ තියෙන සටකපටකමක් බවත් කෙලස් ගතියක් බවත් තේරුම් ගන්න එක හරි පැත්තට ගත්තොත් යෝගාවචරය ওই සද්ද තිබුණත් භාවනා කරන්න පුළුවන් බව ප්‍රකාශ කරනවා වේදනා යම් ප්‍රමාණයක් තියෙන ඉවසාගෙන භාවනා කරන්න පුළුවන් හිතවිලි යම් ප්‍රමාණයක් තියෙන ඉවසාන භාවනා කරන්න පුළුවන් ඒ භාවනා කිරීමේදී මේ පිම්බීම හැකිලිම හෝ ආස්වාද ප්‍රසවාස කියන මූල කර්මස්ථාන ඉදිරියට ගන්න ගිවිසුමක් අනුව මිස ඒකෙන් නිවන් හම්බෙන නිසා නෙවෙයි ඒකේ නිවන නෑ එහෙමනම් හිතවිලි වලත් නිවන තියෙන්න ඕන. ශබ්ද වලත් නිවන තියෙන. වේදනාව වලත් නිවන තියෙන. මොකද මේවා තියෙන ධර්මතා. නමුත් මේ ගුරුවරයාත් එක්ක කතා කරනකොට අපි ගියස ගත්ත නිසා මූල කර්මස්ථානයෙන් ඉස්සරහින් තියාගෙන යනවා. නමුත් මෙතෙන්ට එනකොට සන්තතියට එනකොට අර අයින් කරපු දේ නරක කුණුයි කියලා අයින් කරපු නීවරණයි කියලා අයින් කරපු දේ පවා සන්තතිය නොබිඳ අප්‍රසිද්ධිය හෝ ප්‍රසිද්ධියේ නැත්නම් ඉස්සරහින් හෝ පස්සේ ගොරෝසු හෝ අප්‍රසිද්ධියම පවතිනවා. ආනේ සන්තතිය පිළිගන්නේ නැති ගතිය තමයි හුඟ දෙනකොට තියෙන්නේ. යැත්තෝ හිතනවා ආනාපානය පමණමයි වෙන මොනවත්ක්ත්ම තියෙන්න බෑ. තියෙනවා නම් ඒ තාක්කල් මගේ භාවනාව හොඳ නැහැ. සද්ද ඉස්සලා නැවි නැහිලා තිබුණා දැන් මොකටද සද්ද ඇහෙන්නේ? සද්ද ඇහෙනවනම් ඉතින් එල්ලවාගෙන කියලා කනවා අර බල්ලෝ උසිගන්නවා වගේ. වේදනත් එක්කත් ඉවසන්න පුළුවන් වුණත් වේදනත් එක්ක හැපෙනවා. ඒ කෙනෙකුට මේ පවතින සන්තතිය බාධාවක් නොවන බවත් ඒ සන්තති තමන්ට අවශ්‍ය නම් හිත මෙහෙवला තියෙනවා වශී කරලා තියෙනවා අනික් පටෙන් බේරලා මේ පට වෙන් කරලා දැක් ගන්න පුළුවන් හිතවිලි විතරක් බලන්න පුළුවන් ආනපානේ පැත්තක දාලා වුණා. ශබ්ද විතරක් අහන්න පුළුවන් අනිත්‍යව පැත්තක දාලා වුණා. වේදනාව විතරක් බලන්න පුළුවන් අනිත්‍යව පැත්තක දාලා. ඒ දෙක තුනම පැත්තක දාලා ආනපාන වුණා ආනපානේ බලන්න පුළුවන්. ඒ වෙලාවේදී ඕනනම් ආනාපානය කරපෙන්න පිම්බි මහැකිලින් බලන්නත් පුළුවන්. හුදු සන්තති බවට පත් වෙනකොට පළල් මනසක් ඇති යෝගාවචරය අනං බාර ගන්නවා මේ ස්වභාව ලක්ෂණ වලින් සන්තති ලක්ෂණයට හිත මාරු ජීවිතය කියලා කියන්නේ මේ ආකාර වටයක් වටවලල්ලේ යෑමක් සුලිය කරකැවිල්ලක් එක එකක් එක පළුවක් කියලා වෙන් කරන්න බෑ. ඒ සන්තතිය පොදු වශයෙන් බාරගත්තට පස්සේ යෝගාචර විශාල ඉවසීමේ ශක්තියක් එනවා. සද්ද තිබුණත් කමන්නේ වේදනා තිබුණත් කමන්නේ හිතිවිලි තිබුණත් කමන්නේ මගේ කර්මස්ථානයේ තියෙනවා. වෙලාවක කර්මස්ථාන ඉස්මතු වෙනවා. ඒ වෙලාවට බොහොම හොඳයි. අනික් වෙලාවට වෙන එකක් ඉස්මතු වෙනවා. ඒ බව දන්නවනම් ඒත් හොඳයි. සන්තති ආදාහන කෙනාට ලැබෙන ලාභේ තමයි දැන් උග්‍ර වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක්. නමුත් මේකත් සන්තතියක් මේකත් ඇවිල්ලා යනවා. මෙහා ඉස්සරහ ප්‍රධාන නළුව වුණාට තව ටිකකින් මෙහායින් වෙලා ඔන්න සද්දයක් එනවා. එයත් ඇවිල්ලා යනවා. හිතවිල්ලක් එනවා. එයත් ඇවිල්ලා යනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රසවාස තමයිගේ මූල කර්මස්ථානේ නැත්තම් පිම්බි මැකිනවා. එයත් ඇවිල්ලා යනවා. එතන සන්තතිය තුල ඔක්කොම සම චරිත රඟපානකොට අරමුණු වල එක රස ගතියත් එකම කෘත්‍ය කර දෙන ගතියත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවල එකම රස ගතියත් එන්න පටන් ගන්නවා. ඒකත් ඒක රසට්ට එන කියලා කියන්නේ එන එන දේ දකින්න මිස අර කලින් කිව්ව පංගු peer peeruව තට්ටු මාරුව බෙදීල මාන්නය මනින ගතිය ක්‍රමයෙන් අනවශ්‍ය දෙයක් බවත් භාවනාට එක වැඩක් නැති බවත් මේ සඳහා අනවශ්‍ය වීර්යය යොදන්න ඕනේ නැහැ. මද පමණින් වීර්යය යොදන්න ඕනේ බවත් එතකොට Tamanට මේ භාවනාව පවත්වන්න පුළුවන්. ආශේවන කෘත්‍ය කරන්න පුළුවන්. භාවිත හිත බහුලීගත කරන්න පුළුවන්. ආනේ විදියට ඒ හිතකට සමාධිගත හිතකට විපස්සනා කරන හිතකට අවශ්‍ය සමාධිය මේ ලක්ෂණ වලින් සමන්නාගත වුණාට පස්සේ යෝගාචරයට බොහෝ වෙලා වාඩි වෙනවයි කියන එක උදු අභියෝගයක් විතරයි. ඒ වෙලාවට කියනවා මේ ස්වභාව ලක්ෂණ සන්තති ලක්ෂණ බවට පත් වෙන අවස්ථාව කියලා. ඉතින් මේ සන්තති ලක්ෂණපත් වෙනකොට ඒ පුද්ගලයාගේ හැඳුනුම ඉත්‍ත්‍යාවද්ද පුරුෂයේද සිංහල බෞද්ධයේද අබෞද්ධයේද මිත්‍යා දෘෂ්ටිකද ඒව මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. සන්තතිය වැටෙනවා. මේ සන්තතිය හොඳට මේකේ තියෙන තවත් ගතියක් මේකේ එනකොටම මේක ගලපා බලන අන්වේ ඥාන අනුමාන ඥානත් පාර වෙනවා. පහන් වුණාට පස්සේ තේනවා දැන් මට සන්තතිය තේනවා පිළියර ගත්තට තමන් ඉස්සරහින් එක්කන භාවනා උගාවක් දියුණු කෙනෙක් වුණත් ඒ පුද්ගලයා කොච්චර දියුණුවත් එයා ළඟ තියෙන්නේ toy සන්තතියමයි. තව කෙනෙක් ඉන්න පුළුවන් ඉතාම භාවනා දුර්වලයි දඟලනවා නලියනවා කහිනවා ඒ පුද්ගලයා භාවනා හොඳ නැහැ කියලා කියයි. නමුත් භාවනා කරන කෙනාට පේනවා ඒ පුද්ගලයා තුලත් තියෙන මේ සන්තතියමයි. ඒක බාර ගන්න මට්ටම් වල හැටියට මේක භාවනා දියුණුවක්ද නැද්ද කියලා කියනවා. නිසා මේකට කියනවා සන්තති ලක්ෂණය කියලා. මෙන්න මේ සන්තති ලක්ෂණයේ ඉඳලා ඇත්තටම කියන්න පුළුවන් මේ සන්තති ලක්ෂණයට පැමිණීම තමයි සම්මසන ඥානය කියන්නේ. අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වවත්තානේ පඤ්ඤා කියන මේ සියල්ලම පොදුවේ මේ සන්තතියක් වශයෙන් පිළි අර ගන්නවා ඒ වගේ හොඳ නරක නැහැ ಜಾති ભેද නැහැ. සන්තති රාශියක් මේකේ පවතිනවා කියලා පිළිගන්නවා. ඊට පස්සේ මේ සන්තති ඝණය බිඳීම නැත්නම් සන්තති පච්චුප්පන්නය ඝන පච්චුප්පන්නය අන්න එතෙන්ට කැඩිල්ල තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශනයේදී සිද්ධ වෙන්නේ. සන්තති එකින් එකට එකින් එකට <clears throat> වැලට ඇමිනෙන ගතියක් තියෙනවා. ප්‍රවාහයක් ගලනවා වගේ ගලන්න පටන් ගන්නවා. ඒ ආස්වාද ප්‍රසවාස ප්‍රවාහය එහෙන් යනවා. හිතවිලි වලක් එහෙන් යනවා. වේදනා වටයක් එහෙන් යනවා. ශබ්ද දිගටම ඇහෙනවා. මේ ටිකක් මම මතක් කරේ කොච්චර දෝ දේවල් තියෙනවා. අන්න ඒ වගේ මේ සන්තතිය දැන් වේදනාව තිබුණාට කමක් නැහැ. මට ආනාපානි කරන්න පුළුවන් නේ කියලා අපි මෙතෙක් කල මේක වාසියට ගත්තා. දැන් මේ උද්‍යප්පේ ඥාන හොඳට තීව්‍ර වෙනකොට වාසියට ගන්න ප්‍රධාන වශයෙන් සලකපු ආස්වාස් ප්‍රස්වාසයත් එක දිගට සියුම් නමුත් නොපෙන් නමුත් දිගට පවතිනක් පාටපත් වුණාට පස්සේ මේකත් විනිවිදිනවා. මේ සම්තතියේ අතීතයක් අනාගතයක් ඇත්තේ නැහැ. ඇත්ත වශයෙන් තියෙන වර්තමානයේ විතරක් බවත් අතීතේ අනාගතේ මේ කාලය අනුව මැනීම නිසා හිතෙන් වට ගන්නවා. හිතෙන් ඇති කර ගන්නා ලද දෙයක් බවත් පච්චුප්පන්නයේම පච්චුප්පන්න ධම්මාන විපරිණාමානුපස්සන ඒකත් එකම චිත්තක්ෂණයක්වත් ස්පාසු වෙන්නේ නැතුව පෙරලිමින් පවතින. විපරිණාමයටපත් වෙමින්පත් වෙනවා. විපරීත தත්වයටපත් වෙමින්පත් වෙන්නේ කියලා වර්තමානයේම ලොකු කරලා පෙන්වනවා. එතකොට ඒ අතරමැද තිබුණු වේදනා සමාට ඉස්මතු වෙච්චාම වේදනාවත් වර්තමානයේ පවතින වේදනාව හොඳට ලොකු කරලා බලනකොට ඒක දුක් වේදනා සුඛ වේදනා කියන නම් කිරීම කෝක වෙතත් වේදනාව බොහෝම ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතින බව. හරියට ගිනි දැල්ලක් ගිනි සිලුවක් දිහා බලනකොට එකම චිත්තක්ෂණයක්වත් ඒක එක විදියට තියෙන්නේ. පිට දැවෙමින් නලියනවා. වතුරක් පැහැමින් හුමාලෙ පිට වෙනකොට ඒ හුමාල අංශු පුදුම බලකැවිල්ලක් බලකැවිලා තියෙනවා. මොන්නම විදියකින්වත් ඉන්නේ එක තැනක ස්පාසු වෙන්නේ නැහැ. ආන් ඒ වගේ අර වර්තමානයේ ලොක් කරලා බලනකොට වේදනාවේ පවා ඒක අංශු රාශියක් බවත්. හිතවිලි ගත්තාම ওই හිතවිල්ල කොඳුයට පෙලක් නැහැ. අරහෙම්ෙන් හිතවිලි වගේක් දුවනවා අපි තමයි යෝකට නන් දෙන්නේ හරියට හීන රාශියක් පේනවා අපි එක හීනයක් විතරක් රාගය නිසා හෝ ද්වේෂය නිසා වෙන් කරගෙන මම අසවලා මට මෙහෙම කියනවා හීනෙන් දැක්කා කියලා අරකට නන් සහ පටබැඳි නන් දෙනවා නමුත් ඉඳලා නිදාගත්ත වෙලාවයි පුදුමාකාර වෙලාවක් අපි හීන දකින්න මොනවා වුණාද දන්නේ ඒක මතකෙට එන්නේ නැහැ මොකද හේතුව ඒව අපිට අදාළ නැහැ අදාළ වෙන්නේ මෙන්න මේ විදිහට ඒක සන්තතියක් වශයෙන් එක්ක රාගයට ගැලෙන නිසා නැත්නම් ද්වේෂයට ගැලෙන නිසා එතකොට අපි වට නංවනම් දෙනවා. නංවනම් දීලා හීන දකින්න කට්ටෙන් ගිහිල්ලා අහනවා මම සර්පෙක් දැක්කා. මාව කෑවා නැත්නම් මම සර්පයා කෑවා මොකක් හරි කියලා මේකේ හීනේ මොකද්ද කියලා. ඉතින් අර මනස දන්න පැහැදිලිව මේ අක්ෂයා තරහින් තමයි මේ හීනේ දිහා බල්ලා තියෙන්නේ. ඒකයි මේ සර්ප ස්වරූපයෙන් මේක දකින්න නැත්නම් මේ චක්‍ර වටවලල්ලේ යන දේවල් සංකේතවත් වෙන සමහරට සර්පෙකේ. චක්‍ර සහ වටවලල්ලේ යෑම සංසාරගත සත්‍යයේ කාටවත් තියෙන දෙයක්. එනත අංශු වශයෙන් දකින්න. මෙන්න මේ දකින දකින දේවල් ඒ ආකාරයෙන් වර්තමානයේ ලොකු කරලා බලනකොට හිතවිල්ලක් තුල පවා ওই වේදනාවක තියෙන ගතියට වැඩිය වෙනස් දෙයක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන ගතියට වෙනස් දෙයක් නැහැ. ශබ්දයක ඇහෙන දෙයට වැඩිය වෙනස් දෙයක් නැහැ. එකම ශක්ති බලකවිච්ච අංශු සුණු ධාරාවල් ගමන් කරන්න පටන් ගන්නවා. මෙන්න මේව ගණන් ගමන් කරන්න පටන් ගන්නකොට අසත්පුරුෂයෙකුට නැත්තම් ධර්මයට සූදානම් නැති කෙනෙකුට මහා බයක් ඇති වෙනවා. මේ මොකද්ද වෙන්න හදන්නේ? ඔක්කොම දි รา යන්නාසේ. කැඩී බිඳී යන්නාසේ හුස්ම අල්ලන්න බැරුව යනවා. ඉරියව්ව සහලවන්න පටන් අර ගන්නවා. ගැස්සෙන්න පටන් අර ගන්නවා. නානා ප්‍රවිධියට මේකට අර හිත ඇතුලේ තියෙන බය, බය කියන්නේ කෙලස්නේ. කෙලස් දරා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක නිකන් හරියට කූඩල්ලා ගිහිල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ වසන්න බැරි තත්වයකටපත් වෙනවා. විෂ බීජයක් අරගෙන ගිහිල්ලා අවුවට අහු වුණා වගේ එයාට ඉන්න බැරුව වෙනවා. හොරෙකුට ආලෝකයේ විදුලිය එළිය දක්වා වාගේ. ආලෝකය දකපු ගමන් හොරා හැංගෙනවා. ඒ වැරදි වැඩ කරන අයට ප්‍රකාශයටපත් වීම දුෂ්කරයි. ඒ වගේ මේ ධර්මයේ ප්‍රකාශ භාවය වර්තමාන වශයෙන් ඒකේ ක්‍රියාකාරී භාවයේ පේනකොට නිත්‍ය සංඥාවේ හිටපු කෙනාට කුමාර සැප විඳපු එක්කනට දරා ගන්න බෑ. නලියනවා පණුවෙක් දෙකට කපුවා වගේ නලියන්න පටන් ගන්නවා. හුණේකේ කැඩිච්ච වලිගේ වගේ එක චිත්තක්ෂණයක් ස්පාස නැතුව දඟලන්න පටන් ගන්නවා. ඒ අර අර මේ සන්තතිය වර්තමාන වශයෙන් ලොකර දක්කනකොට පේන සත්‍යය තාම ජවාදිකයි. ඒ ජවාදික ශක්තිය ස්ථිර දෙයක් නිත්‍ය දෙයක් කියලා අල්ලබදන්න කිය ගමන් අල්ලබදම ගාන ගේකන දඟලන්න පටන් ගන්නවා. ගෝ දඟලන පෙරලෙන ගලක් හයියෙන් නැතර කරන්න පටන් ගත්තොත් ඒ විනියත් අරගෙන යනවා. වෙලාවට කරණ තියෙන්නේ ඔය දඟලලා නැත කරන්නත් බෑ නෝ යන්නරන එකයි තියෙන්නේ. අන්න ඒ වගේ මේක බාරගත්තොත් දඟලිලක් නැහැ. මේක බාරගත්තත් නැත කොහොමද වෙච්ච දේනේ සංසාරේ. දැන් වෙන්නේ දකින්න එක විතරනේ ඔච්චර කලුත් උනා. දැන් වෙන දේ දකින්න එක විතරයි. ඒක උපමාවකට කියන්නේ වැඩ කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් අරගත්තාම කිනුට කියනවා අනුතුරුදායක ළඟට යන්න එපයි කියලා. නමුත් ඒතර ළඟට ගියාට මොනවත් වෙන්නේ නැහැ. ඉංජිනේරුවා යනවා, පෝමන් යනවා, ග්‍රීසර් යනවා. ඒ මනුස්සයා දන්නවා මේ යන්ත්‍රය මෙන්න මෙතන විදුලිය තියෙනවායි කියලා. ඊට පස්සේ එතනින් අල්ලන්නේ නැතුව අනිත් එක වැඩ කරුවට කමන්නේ නැහැ. යම් කිසි කෙනෙක් අපිට මේ මොනවාක්වත් දන්නේ නැති කෙනෙක් එතන ගිහිල්ල ඉවරලා කියනවා මෙන්න මෙතනින් තමයි අපි මේ විදුලිය ගන්න. මේක ගෙදෙට්ට සම්බන්ධ කරන්නේ මේ. එතකොට ඔන්න ෆෑන් කරකිනවා, ෆ්‍රිජ් එක වැඩ කරනවා, ලයිට් දානවා, මෝටර වැඩ කරනවා. මෙතෙන් තමයි ශක්තිය එන්නේ. ඒ ශක්තිය දෙන්නේ මේ අන්තරේ මේ අන්තරේ මේ කොටස ශක්ති ජනකයි මේ කොටස විදුලිය ජනකයි. ආහන්නේ විදුලි ජනක කොටස බලනකොට ඒක හැල්ලට හ්ම් ගාලා වේගයෙන් කරකැවෙන ගතියක් තමයි පේන්නේ. නැත්තම් ඇතුලේ වැඩ කරන ගතිය. ඉතින් ඒක දිහා බලලා එයා සතුට වෙනකොට යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඒක වහලා තියෙන පැට පොත්ත හල් එක ගලවලා දැම්මොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේක ඇතුලේ පුදුමාකාර ක්‍රමයකට දැටි රෝදයි කෑම්නුයි පිස්ටනුයි පුදුමාකාර විදිහකට මේ මනසට මොනම තාලකින්වත් මේ වැඩ කරන යන්ත්‍ර එකලස් කරලා තියෙන්නේ කොහොමද? මොකද්ද මේකේ වෙන කෘත්‍ය කියලා දැක් ගන්න බෑ. මොකද ඒ තරම් වේගයක් ඕනේ විදුලිය උපදවන්න. උපදවනට එක පැත්තකින් ඒක භයානකයි, විදුලි ජනකයි, අනිත් කාරක ඉගෙන ගන්න බෑ. ඉතින් මේක ඩිංගිත්තක් ස්ලෝ ඩවුන් කරොත් යන්ත්‍රයේ තමිනාට 1500 කරකෙන එක විදුලිය සම්බන්ධයෙන් අතර කරලා වේග අඩු කරොත් අන්න තේරෙන්න පටන් අර ගන්නවා. දැතිරෝධ මෙහෙමයි වැඩ කරන්නේ. කෑම් එක වැඩ කරන්නේ මෙහෙමයි පිස්ටන් වැඩ කරන්නේ මෙහෙමයි කියලා සාමාන්‍ය වේගින් නමුත් සම්පූර්ණයෙන්ම නතර කරන්නේ නැතුව මේ යන්ත්‍රය වැඩ කර දක්ක ගන්නට අමාරුයි. අන්න ඒ වගේ මේ මේ උද්‍යප්පේ ඥානයේ වගේ දේවල් වල ඊටාම ශීඝ්‍ර කටයුතු යනකොට යෝගාවචරගේ වැඩ කටයුතු වල ස්වභාවික නැවතිල්ලේ වැඩ කරන ගතියකට එනවා. කරන දෙයට හොඳට අවධානය යොමු කරනවා මිසක්ක 10ක් දේවල් ඔළුවේ දාගෙන ඔක්කොම අල්ලන්න යන්නේ නැහැ. එකක්වත් දැක් ගන්න අපේ. නිසා එකක් බලන ගතියක් එන. ඒකට අර සන්තතියේ ආස්වාස ප්‍රසවාසයේ වෙන් කරගෙන ඒක විතරක් ඒකට විතරක් ලොක් කරලා බලන කන්නඩය දාලා වර්තමානයේ බලන්න. වේදනාව ආපුවාම වේදනාව විතරක් අරගෙන අනිත් පැත්තකට දාලා බලන්න. මුළු හදින්ම ඒක කරනවා. හිතවිලි දිහා කරනවා. මෙන්න මේ විදිහට කරනකොට තේරෙනවා මේ වේදනාව සහ හිතවිලි කියන මේ දෙක කවදාකවත් නතර වෙන දේවල් නෙවෙයි. ඒක දුක් හෝ සුඛ වේදනා උපදවන මූල ජවය ජීවිතේ පවතින තාකල්ම තියෙනවා. හිතවිලි ඇති කරන්නා වූ මේ විතක්ක ਵਿਚාර දෙක කවදාකවත් නතර වෙන්නේ නැහැ. ද්විතිය ධානයෙන් එහාට නතර වෙනවයි කියනවා. එහෙම නැත්නම් තද බල ධානගත වෙච්චාම නතර වෙනව නැත්නම් නැහැ. ඒ නිසා මේක තිබුණයි කියලා චිත්ත පීඩ ගන්න එපා. මේකට ආයිත්තම් කරන්න යන්න එපා. ආලවට්ටම් කරන්න යන්න එපා. ඒක ඇති හැටියෙන් බලන්න යන්න ඇරලා. මෙන්න මේ වෙලාවට එනකොට ওই ලොකු සාංශ මම අර කලිමුත් මතක් කර විදිහට අර වේදනා විජේසා විතක්ක විජේ කියලා මේ වේදනාවල් පිළිබඳව සැලෙන ගතිය, බයලවන ගතිය නැති කරලා ඒක දිහා යට නටන්න ඇරලා වේදනාවට මතුවෙන්න බලන්න ඉන්න පුළුවන් ගතියක් එනවා. මේකෙන් කවදාකවත් හිතන්න එපා මේ වේදනාව ජයගත්තයි කියලා. විදි වේදනා විජය කියලා තමයි වචනේ පාවිච්චි කරන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? මේ වේදනාව තිබුණට ඔකේ කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ. මොකද බස් බල්ලෙකුට හරකෙකුට පවා තියෙනවා. භාවනා නොකරන කෙනාටත් තියෙනවා. ඒ තිබිලා වැඩ කරගෙන යන්න පුළුවන් නම් භාවනා කරන එකනා විතරක් මොකටද ඕක කරදරයකට ගන්න. ආහන් මේ විදිහට මේ වේදනා සංතතිය දැකලා ඒකට මූණ දීලා හුරු ගතියක් එනවා. ඒ වගේම විතක්ක විජේදී හිතවිලි කියනවා කොච්චර දෝ තියෙනවා එකටවත් එකක්වත් එන්නේ අපිට පණිවිඩ කියන්නත් නෙමෙයි අපි වට උත්තර බඳින්න ඕනකමකුත් නැහැ. ඒව ඇවිල්ලා ගියාවයි. මෙන්න මේ විදිහට මේ දෙක අයින් කරුවට පස්සේ යෝගාවචරයට මූල කර්මස්ථානයේ සන්තතිය ආස්වාසයෙන් ඇවිල්ලා ප්‍රස්වාසයට මාරු වෙන හැටි දැන් පේන නොපෙනෙන දැනෙන නොදැනෙන මට්ටමේ තියෙන්නේ. නමුත් ඒක පවා මේ හොඳට ඥානාලෝකයට ලක් කරපුවාම සන්තතිය වැටෙනවා. පිම්බීම ඇකිලිම සන්තතිය වැටෙනවා. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. මෙතෙන්ට එනකන් තමයි ආස්වාස ප්‍රස්වාස කරන ආනාපාන සති භාවනා කාර්යය මේ පිම්බි මැකිලිම භාවනාකාරය සේරම නංවනන් තිබුණේ අර ස්වභාව ලක්ෂණ දීරව ගන්නකන් තමයි. ඒක සන්තතියක් බාට පස්සෙලා සන්තතිය හොයාගෙන යන්න ගියාම දෙකම සිදුවෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව බව. එතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයා වර්තමානයේට කිමි දෙන වර්තමානයේ নিমগ্ন වෙන ගතිය දෙනවා මිසක්කා ඕනෙම මතුවෙන දෙයකට විනිවිදෙන්න පුළුවන් ඉතාම සියුම් කට්ටක් කරන බවට පත් වෙනවා මිසක්කා යන ප්‍රවාහයට සැලෙන ගතියක් නැතුව යනවා. සන්තති සත්‍යය නැත්නම් සන්තති ලක්ෂණය විනිවිදිනකොට මෙතෙන්දි මේ වටවලල්ලෙන් කියන්නේ මොකද්ද? ඒ පුද්ගලයා මේ සන්තති ලක්ෂණීය මාර්ගයෙන් අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය තේරු සම්තති කියන්නේ නිතරෝ වෙනස් වෙමින් පවතින ප්‍රවාහ. මේක තුල අනිත්‍යත්වය පිළිගන්න. ඒක තමයි පළවෙනිම කැපකිරීම. නිත්‍ය සංඥාව අතහරිනවා. රූපං අනිච්චා වේදනා අනිච්චං <clears throat> රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥානං අනිච්චා. මේ විදිහට අනිත්‍ය තේරුම් ගතට පස්සේ මේ එක එකක් ලොකු කරලා බලන්න නම් එක එකක වර්තමාන චිත්තක්ෂණේ ලොකු කරලා බලන්න කන්නාඩික දාලා සන්තතිය බලන්න නම් යෝගාචරය දැනගෙන යන්න ඕනේ මෙතෙන්දී අනිවාර්යයෙන් මතුවෙන්නේ දුක්ඛ ලක්ෂණය. පීල නට්ඨය, තාප නට්ඨ, පෙළෙන බව, තවන ගතිය පේන පටන් ගන්නවා. බලාන ඉඳිල්ලම මහා කරදරයක් බවත්, වෙහෙසක් බවත්. ඇයි මම මේ දේ කරන්නේ කියන එකට ඔප්පු කරගන්න බැරි තරම් මේක වෙනස් කරන්න, ඉරියව්ව වෙනස් කරන්න, සැලෙන්න, සලන්න හිත নানা ආකාරයෙන් යෝජනා ගෙනයි. මොකද යම් යම් පන බික්කවේ අනිච්චං තන් දුක්ඛං වා සුඛං වා කියලා සරුවචනංශේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්නක් අහනවා මහණෙනි යමක් වෙනස් වෙන සුළු නම් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද කියලා. ඉතින් සරුවචනාංශයේ ඇඳපු තනි ඉර ඒක හැමදාම එක වචනකින් හෝ ලොකු ශාංශ හැමදාම මතක් කරනවා මේ වෙනස් වෙනවා තියෙනවා නම් ඒක දුකක් ආර්ය විවරයේ හැටියට. යමක් වෙනස් වෙනවා නම් ඒක දුකයි. මෙන්න මේක පිළිගන්න බැරි කමයි ඒ නිසායි අපිට ඉරියව් මාරු කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉරියව්ව ඇඟෙම මාරු කරලා දෙනවා. කොල්ලලා ගස්සලා අරිනවා. එහෙම නැත්නම් අරමුණු මාරු කරනවා. එකක් තියා බලනකොට ඒකේ ප්‍රවාහය දකිනවා දැකලා ඒකේ තුල තියෙන දුක මේ ප්‍රවාහය දිහා බලා සිටීමම දුකක්. ඒක නිකන් දෙකට කවු පණුවෙක් නලියනවා වගේ. එහෙම නැත්නම් ගවරවලක පණු රිත්තක් නලියනවා වගේ. කිසිසේත්ම ප්‍රිය ඉලවන ගතියක් නැහැ. මේක නැති කරන්න මේකෙන් අයින් වෙන්න මේක මේකෙන් පිට බලන්න තමයි අපි ලස්සන බිත්ති රූපෙල්ලගෙන තියාන තියෙන්නේ ලස්සන ලස්සන දේවල් දකින්න බැරි වෙලාවත් හිත ඇතුළට නැමුණොත් පේන්න තියෙන්නේ මෙන්න මේ සන්තතිය සහ ඒක තියෙන දුක. ඒක ඇහෙන්නෙත් ඒකමයි. ඒකාකාර සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා ඒ වෙලාවට මහා පාළු වෙච්ච මහා මූසල එන ගහච්ච සෝම් පිටේට ගියා වගේ එපා කරන සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. තනි වෙච්ච ගතියක් දැනෙනවා. ඒ වගේම අනෙකුත් සුතමුත විඤ්ඤාත කියන සෑම දෙයක්ම තමන් කොටු වෙච්ච බවක් අනෙක් සියලු දෙනා සුකෝ සම්භාගල යෙදිමින් ඉඳුරම් පිනවන අතර තමන් විතරක් මේ සම්තතියක් දිහා බලාගෙන පාර පැටලිලා වැරදිලා වාගේ ඇතුළට නැමිලා කොටු වෙලා තනි වෙන ගතියක් තේරෙන්න පටන් ගන්නවා. මේක තවන ගතියෙන්, පෙළන ගතියෙන් පේන. ඒ නිසා මේ සම්තතිය බිඳලා පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බ්‍යානුපස්සනේ ඥානං කියලා සම්මසන ඥානෙ වෙන් කළ දක්වන්නේ සම්මසනයේදී අතීතනාගත පච්චුප්පන්න කියන තුනම යම් සම්ප්‍රමාණික සම්මුතියකට අනුව ගලපලා ගත්තා. මෙතනදී සම්මුතියෙන් හරියට උලුප්පලා ගන්නා වගේ පච්චුප්පන්නයම නැත්තම් සාමාන්‍ය ලක්ෂණය මතු කරන්න අර දෙක ඉවත් කෙරුවට පස්සේ එන එන එන එන ධර්මතාවයක ආනාපාන වේවා පිම්බි මහැකිලි වේවා සත්‍යයක් වේදනාවක් හිතවිලක් වේවා වෙන චිත්‍ර රූපයක් වේවා හොයන හොයන යන්න ගත්තාම ඒකේ පවතින මේ විනාශ වෙන සුළු ගතිය දැකීමට මොන්නම කෙනෙකුටවත් ප්‍රිය උපදවන්නේ ඒ නිසායි ඒ අපි නලියන කම්පන චංචල ගතිය ඇති කරගෙන හිතම වුණත් මේකට ප්‍රතික්‍රියා කරන්නේ. ඉතින් ඒක දන්නවනම් මේ ආර්ය ව්‍යවහාරයේ සන්තතියක් නැත්තම් වෙනස් වෙන ගතියක් දැක්කා නම් ඒක දිහාම ආශේවනය කරනවා නම් නැවත නැවත බහුලීගත කරනවා නම් නිස්සාර වෙලා එන්නෙම නිස්සාරණ වෙලා පෙරිලා එන්නෙම අනිවාර්යම දුක්ඛ ලක්ෂණ. ඒ දුක වැටහෙන්නේ තනි ගතියෙන්, පාළු ගතියෙන්, ඒකාකාර ගතියෙන්, එපා කරන ගතියෙන්, අසරණ ගතියෙන්. ආන ඒකට ලෑස්ති නැති නිසා හිත ප්‍රතික්‍රියා කරනවා. මෙතෙන්දි නම් මේ බණ ඉගෙනගෙන ඉන්න එක වටිනවා. ඒ මොකද දැනගෙන ගියොත් හතර සැරයක් වැටලා හරි නෑ මෙතෙන්දි මේ හිත නිකම්ම මූසල ගතියකට එන එක එපා කරන ගතිය එන එක ධර්මමය දෙයක් භාවනාවේ ප්‍රතිඵලයක් කියලා. මේකට ප්‍රතික්‍රියා නොකර මේකෙ ඉන්න එකයි මෙතන තියෙන වීරත්වය අවශ්‍ය කරන විරිය කියන්නේ ඒකයි. ආන් ඒකට කියන පග්ගහිත විරිය කියලා ගද්දේ බිම නොතබන වීරිය. ආන් ඒක කරගෙන කරගෙන යනකොට කවදාකවත් නොගිය විදියට ගඟ දිග ඉහළට පීනන ගතියක්. මෙතෙක්ල් ගඟ දිග ගහගෙන යන්නවත් බැරුව හිට මිනිහා අනික් කට්ටිය වගේ ඉක්මනට පීනගෙන යන්න දඟලපු කෙනා දැන් නතර වෙනවා විතරක් නෙවෙයි නතර වීම සිදු වෙන ඇත්තම සම්තතිය දකින්නකොට. සම්තතියෙන් දුක් ලක්ෂණයට හැරෙනවා කියලා කියන්නේ ගඟ දිග ඉහළට පීනන ගතියක්. ඉතින් මෙතෙන්දී අපේ ජීවිතේට ප්‍රධානම අභියෝගයක් මත වෙනවා මේක අතහැරලා දාලා නැවතත් අද්ද කරලා ස්වභාවයෙන් ඉන්න ජීවිතයට යනවාද ඉදරන්ට පණ දීලා එහෙම නැත්නම් ඇතුළට නැමෙන ගතිය මේ වර්තමාන චිත්තක්ෂණයේ පවතින මේ සන්තතිය සන්තති පච්චුප්පන්න වශයෙන් මතුවෙන මතුවෙන මතුවෙන එක බල බලා ඉන්නවා මිස තෝරන්නේ හොඳ නරක ගන්නෑ කියලා බලනකොට පේනවා ඒක චිත්තක්ෂණයක අවශ්‍ය ඕනේ සන්තතියකට හිත දාන්න පුළුවන් දාපේක අණු අපි කතා කරන්න පටන් ගන්නවා ඒක හීනයක් බවට පත් කරගන්න. එකෙන් අදහස් කරන තව විශාල සන්තති ගානක් අපේ අතින් අතහැරෙනවා. ඒක සේරටම පොදුවේ කොයි සංතතියත් වැඩ කරන වේදිකාවක් බවට හිටපත් කරගත්තට පස්සේ මේක මගේ නෙවෙයි මම ඇඟිලි ගැහුවත් නැතත් මේ පද්ධතිය යනවා. එතකොට මේ සංතති පච්චුප්පන්නය මේ සංතතිය තවදුරටත් වර්තමානයේ පමණක් ලොක් කරලා එළියවටලා බලන වගේම ක්ෂණික වශයෙන් කනපච්චුප්පන්නේ කියලා එක්කුත් මේ වෙලාවට යෝගාවචරයට මේ ධර්මයේ විස්තර කරන්න තවත් ක්‍රමවේදයක් මතුවේ. මොනම විදියකින්වත් අතීත අනාගත පන්නන්න නැතුව එන එන චිත්තක්ෂණයේ හිත පවත්නවා නම් සෑම දෙයකම තියෙන එකම වදයක් විතරයි. එකම නීරස ගතියක් විතරයි තියෙන්නේ. ඒ එකකවත් වර්ග ભેද, ಜಾති ભેද මොකුත් නැහැ. පොදුවේ පෙළෙන ගතිය තියෙනවා. මෙන්න මේකට මුහුණ දෙනවා කියන එක ඊටාම බලවත් අභියෝගයක්. ඒකයි මම මුලින් සඳහන් කරේ මේ සම්මසර ඥාන උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී භාවනා කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ භාවනා ලැබෙන ප්‍රතිඵල බාර ගන්න එක. හුඟ දෙනෙක් මේ වෙලාවට විවිධාකාර තමන්ගේ සාමාන්‍ය ඥාන මට්ටම් නැත්නම් සම්මුති ඥාන පාවිච්චි කරලා විවිධ පිළියම් කරනවා. මේක වැරදිලා වෙන්න ඇති මේ වෙහෙස නොආ යුත්තක්. මේ වෙලාවේ වෙහෙස වෙන්නේ මොකක් හරි මගේ අත්තරක්ද කියලා පන්නන්න හදනවා. ඒ තාක්කල් අමාර්ගේ. මේක මාර්ගයේ හරියට තේරුම් ගන්න මට මේකට මුහුණ දීමේ ශක්තියක් තියෙනවා. ඒ මුහුණ දීමේ ශක්තිය මම ක්‍රියාත්මක කරනවා මිස මට වෙනුවෙන් මගේ අම්මට තාත්තට කරන්න බෑ. ශිෂ්‍යයෙකුට කියලා කරවා ගන්න බෑ. කලින් රහත් වෙච්ච කෙනෙකුට කියලා කරවන්න බෑ. බුදුහාමරණ කියලා කරවන්න. උන්වහන්සේලා ඒකට ආදර්ශයක් පමණයි දෙන්නේ කියලා. අන්න ඒ පැමිණෙන විහෙ සම්තතිය තුලින් පැමිණෙන මේ දුක්ඛ ලක්ෂණය මතුවෙනකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියා ගන්න අපිට සම්පූර්ණ අයිතිවාසිකම සරුවචනන්ස අපිට දීලා තියෙනවා. ඒ අනිත් දුක්ඛය ආත්ම කරගන්න එපා. අපේ තියෙන දක්ෂකම තමයි මේ එන පෙරදිලි, මේ එන වැරදිලි, මේ එන පීඩා ආත්මේ කරගෙන කාට කාටත් චර්චුගා කියව කිව ඉන්න එක. අත් දෙක හතර දික් කර කර අඬා අඬා එහෙමයි මෙහෙමයි අර එහෙමයි මෙහෙමයි කියලා කියාපෑමට වෙන බැගෑ ගතිය බාල්දු ගතිය නිසා දාසගතිය නිසා වාල් ගතිය නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න අමාරුයි. චරිචුරු ගෑවත් නැතත් මේක විඳිනවනේ වදේ. ඒ නිසා මේක කතා නොකර නිස්සද්ද හිතෙන් මේකටම මුණ දීගෙන ගන්න ගියොත් මේ දුක්ඛ ශක්තියත් එක්කම અભීතව පෙන්වන දේ තමයි මෙම පෙළුවට මේ පෙළෙන බව මගේ කියා ගන්න එපා. මම කියා ගන්න එපා. මගේ ආත්මේ කර ගන්න එපා. ඒ වාගේම ඒකට හිත යන්නකොටම අර කියන උපක්ලේශ ධර්ම එනවා. ඕභාස පහළ වෙනවා. හොඳ සතියක් පහළ වෙනවා. හොඳ සද්ධාාවක් එනවා. හොඳ වීරියක් එනවා. ඊවසීමේ ශක්තියක් එනවා. දැන් නම් මට ඕන දෙයක් කරන්න බෑ. ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා. ඒවා සේරම මේ අතුරුඵල බවත් මේකට මූණ දීගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. මේ වෙලාවට යෝගාවචරයා පරියන්කෙන් නැගිටින්න කම්මැලි වෙනවා. හරි පාට වැටුනොත්. නමුත් කම්මැලිකම නිසා වේවා නැත්තම් මේ නැගිටින්ට කම්මැලිකම නැගිටින්න එපා වෙනවා. ඉඳගෙන මින්ට හිත දින නමුත් gediya ගහපු නිසා හෝ වැඩක් නිසාව නැගිට්ටයි කියලා ඒක නැගිට්ටයි කියලා මේ ප්‍රවාහය කැඩෙන්නේ නැහැ. භාවනාවේ ඥාන දියුණුවේ කිසි වෙනසක් වෙන්නේ ඒ ක්‍රියාශක්තියම අරගෙන නැගිටින්න පුළුවන්. මේ ටික වෙලාවකින් අර ඉඳුරන් එක වැඩ කරන්න පටන් ගන්නකොට අර සතිය සමාධිය කරච්චා හිමීට ඔක දිය වෙලා යනවා. හොඳ නැවතිල වැඩ කරනවා නම් ඒ ඇති කරගත්ත මොකද්ද මේ පරියන්කේදී ඇති කරගත්ත ඒ ශක්තිය ඕන තරම් දිගට පවත්වා ගන්න පුළුවන්. ආන්න මේ විදිහට මේ මේ සන්තතිය තුල පෙන්වන්න හදන මේ දුක විනිවිදීමෙන් මිසක්ක දුක ගෙවන් කිරීමක් වෙන නැහැ. විනිවිදින්න පුළුවන්. ඒ මොකද මේ දුක මගේ නෙවෙයි කියමනේ. මේ දුක මම නෙවෙයි කියමනේ. මේ දුක මගේ ආත්මේ නෙවෙයි කියමනේ. ඔය කාට නමුත් මොනම කෙනෙකුට හරි අපි චෝදනාවක් හෝ එහෙම නැත්නම් දුක් ගැනවිල්ලක් හෝ කියන්නේ මේ දුක ආත්මය කිරීමට ගන්නා අඬහැර අඬ අඬ ඇඬීමක්. අපි හිතන අනික් කෙනාට කිව්වම මේක හරියයි කියලා. එහෙම හරියන බවක පේන්නක් තියෙනවා. නමුත් දෙන්නම අමාරු වටිය හොත හොත මඩේ දෙමිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. යම් වෙලාවකට අර කලින් කියන විදිහට අතීත අනාගතයට යන්නේ නැතුව රාග දෝෂ වලට වැටෙන්නේ නැතුව නින්දට කම්මැලිකමට හිතවිලි වලට යන්නේත් නැතුව හොඳ ඉන්ද්‍රිය සමබර වෙලා අවශ්‍ය වීර්ය ලැබිලා ඒකම ආශේවනය කරනකොට Tamande හිතනවා කාටවත් කියන්න කවුද මේක බාර ගන්න ඉන්න බලධාරියා මේ ලෝකේ මගේ දුක කියන්න බාර ගන්න ඉන්න ਸਰබලධාරියා කවුද උන්ද ඊටත් වැඩිය දුකේ ජීවත් වෙන්නේ අනුකම්පාව නිසා කෙරුවට ධර්ම ඥාන අනුකූල බැලුවොත් කිසි කෙනෙකුට කිසි කෙනෙකුගේ දුකට වා කියන්න බෑ එයි මට බැරිද කියලා බැලුවොත් මට කියලා කියන්නේ මෙතන ආත්ම වශයෙන් ගන්නව නෙවෙයි ධර්මතාවලට කළ හැකි. එක දවසක් ඒ ඉස්සර මේ කැලෑ ගමක මිනිස්සු දවල්වලදී ඔක්කොම හේන කොටන්න ගිහිල්ලා සාමාන්‍ය වෙලාවට ඉතින් අර ගම මාගෙයි ගෑනු ටික විතරයි ගෙදර ඉන්නේ. ඉතින් ගමරාල හදිස්සියක් වෙලා ගෙදර ඇවිල්ලා තියෙනවා. ගෙදර ඇවිල්ලා එනකොට අර ගෙමැද්දේ වී වේලෙනා වෙන්නේ නැති පොල්ලතු පැලවල් අටවගෙන තියෙන වටේට මොකක් හරි වෙලා ගම් ගමරාලගේ ගෑණි ගමම අයියා හාල් කරනවලු ගමරාලත් කෙදෙට්ටලා ඉන්න වෙලාවදී ගෙට ගිනි ගත්තා. ඉතින් ගමරාල ගම් ඇතර පැනලා කෑ ගහනවලු පිරිමියෙක් වරෙල්ලා පිරිමියෙක් වරෙල්ලා පිරිමියෙක් වරෙල්ලා කියලා මේ ගින්දර නිමා. ගෑණි බැලුවලු මේ ගේ ගිනි ගන්නවා මේ වෙලාවේ කවුරක්වත් පිරිමි නැහැ ඉන්න එකම පිරිමියත් පිරිමියෙක් වරිලා පිරිමියෙක් කළා කෑ ගහනවා කියලා අර වතුර කොරායන්කට දාලා කිව්වලු ඇයි මිනිහෝ උඹ පිරිමියෙක් නෙවෙයිද කියලා. හැබැයි නේන යෝධිය මට මතක නැති වුණා නේ කිව්වලු වහලෙත් නැගලා නිමා ගත්තා. ඒ වගේ තමයි අපිත් බඩගින්නක් ඇවිච්චාම බඩේකක්මක් ඇතිච්චාම ලෙඩක් ඇතිච්චාම එක එක නාට කියා විදිනවා මට බඩ රිදෙනවා මට කොන්ද රිදෙනවා මට වාත අමාරුයි අපි හිතන එකකින් අනික් කටේ තනියම කරයි කියලා බලනකොට ඒ ඔක්කොම අලියත් තියෙන වාතය එව්වා. සෝක කාගෙන හිටියට පස්සේ කොමැරෙයි කො හැදෙයි. ආන ඒ වගේ අභියෝගයක් මේ වේදනාව පිළිබඳව ගත්ත නිදර්ශනේ වගේ ඔක දරන්න පුළුවන්. මොකද බේත් බිව දරනවා. බේත් බිවකට ඊට වැඩිය දරනවා මට ඒ ගැන හරියම කනගාටුයි කියන්නේ. බේත් ගේන්ට යන්න ගිහිල්ලක් දරනවා, සල්ලි ගෙවන්න ගිහිල්ලක් දරනවා, අරිට වැඩිය වේදනාවක් දරනවා. ඊට පස්සේ පාසෙකට බැන බැනක් දරනවා. මෙන්න මේ වගේ නෑ දුක් එලවන ගතිය අරමුණක තියෙන පෙළෙන ගතිය අරමුණ අප සඳහා එල්ල කරපු දෙයක් නෙවෙයි. ඒක අපි ඇදගෙන නෑමක් නාන්නේ එතන. බෙදාගෙන වැළඳිල්ලක් වළඳන්නේ. මොකද ඕන තරම් දේවල් බලන්න තියෙනකොට වේදනාවම බලනවා. සන්තති රාශියක් ඒ වෙලාවේ වැඩ කරන එකම විචල්්‍ය සාධකයක් නෙවෙයි මේ ජීවිතයකට බලපාන. අපි මේ දේ තෝරන්නේ රාගය නිසා හෝ ද්වේෂය නිසා. ඒකල වෙලේ ඒක ලොකු කරලා ඒක ගැන කතා කරන්නේ කර්මානුරූපෝ ඒක අපිට පරිසම් දෙන නිසා. නමුත් කර්මය වුණත් වළක්වන්න පුළුවන්. මේ වෙලාවේදී ගොඩාක් ප්‍රවාහ තියෙනවා. ඇයි මම මේකම තෝරන්නේ? දැන් ඒක තෝරුවත් මම මේක ඉවසා දරාගෙන ඉන්නවා කියලා විචක්‍රමණය වෙන්න දෙන તો කාටවත් කියා පාන්න නැතුව ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ඒ කියන්නේ අර ගඟ දිග හරහට පීන පුද්ගලයාට ඒ ඇති වෙන හැඟීම නැත්නම් ඒක සාධාරණීකරණය කරන්නේ අමුතු තාලවල වලට. ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ එහා පැත්තේ ගේමිනියට විතරයි. මෙහා පැත්තේ නිකන හැමදාම ඉතින් අර චෝදනා එහෙම නැත්නම් කලහ විවාද මැනිලි කිරිලි අවුල්සහගත හිතක තමයි ගත කරන්නේ. ඒකත් ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි සංසාරේ හිටියෝ උතන තමයි. ඒක පිළිබඳව එච්චරම කලබල වෙන්න දෙයක්වත් නැහැ. නමුත් සරුවචනාංශයේ මේ අවුලේ ගොඩ එන ක්‍රමේ මාර්ගයේ දැනගෙන අමාර්ගයේ දුරු කිරීම සඳහා උන්වහන්සේ මතක් කරනවා මෙතෙන්ට එනකොට ප්‍රවාහය පේනවා. ඒ ප්‍රවාහය එකක්වත් මෙනෙහි කරන්න යන්න එපයි කියලා තියෙනවා. මෙනෙහි කළා ඉවර කරන්න බෑ. ආස්වාද ප්‍රසවාස මෙනෙහි කළ ඉවර කරන්නත් බෑ වේදනා සද්ද හිතිරි වෙනස් කර මෙනෙහි කරන්නත් බෑ මොකද ඒ තරම් ඒ එන වේගයට ඉඩ දෙන්න නම් පුළුවන් තරම් ඒක අප්‍රමාදීව සත්‍යයෙන් යුක්තව බලා ඉන්නව ඇර ධාතු වශයෙන් උත් මෙනෙහි කරන්න හොඳයි නින්දට යනවා නම් ප්‍රශ්න තියෙනවා විතරක් දැනෙනවා දැනෙනවායි කියලා අර නින්ද කඩා ගන්න කියනවා මිස බලාගෙන ඉන්නකොට ඒක වේග කැවෙනවා. ඒක තමයි සාමාන්‍ය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ තියෙන මේ ලක්ෂණය අහවල් දෙය කියලා කියන්න බෑ. උනේ හොඳක්ද නරකක්ද කියන්න බෑ. වේවා නොවේවා කියලා ප්‍රාර්ථනාවකුත් නැහැ. ආහනේ මට්ටමට යනකොට ඒක තේරෙන්නේ ඇත්තටම මේක පැන්නට පස්සේ එතෙන්ට යනකම්ම ඒක මහා ව්‍යසනයක් කරදරයක් අභියෝගයක් වඩටපත් වෙනවා. උනාට පස්සේ ඒක අර ධම්මපත ගාතාවක උත්සාහයක් අරගෙන තියෙනවා කියන්නේ ශුඤ්ඤාගාරම් පවිත්තස්ස චන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝතු සම්මා ධම්මං විපස්සකෝ ශුඤ්ඤාගාරයටපත් උනා වූ ඒ කියන්නේ ඥාති විෂය වස්තු විෂය අතහැරලා දාලා හිස්තැනකට ගියා වූ සන්තචිත්තස්ස බික්කුණෝ මේ පුද්ගලයා අතහැරීම පිළිබඳ කනගාටුකුත් නැහැ ඒ වගේ මේ ලැබිච්ච දේවල් පිළිබඳව සතුටක් කනගාටුවකුත් නැහැ. බොහොම සාන්ත මනසකින් ගත කරන. ඒ කියන්නේ යනකොට හිත මධ්‍යම අදහසෙන් තියෙන්නේ. අමානුෂී රති හෝතු සම්මා ධම්මං විපස්සකෝ. මේ ධර්මයේ විපස්සනා කරන්නා වූ ඔහුට මනුස්ස හිතකට කියාගන්න බැරි අමානුෂී රතියක් එන්න පටන් ගන්නවා. මෙයා ඉදිරියට යන්නේ අහසවල් දේ බලාපොරොත්තුකුත් නෙවෙයි, තියෙන දේට තරහකිමුත් නෙවෙයි, අර ජවයට විතරයි. ආපු වේගයට විතරයි. කැටපොලෙන් එළියට පැනපු ගල ඉදිරියට යන්නේ ඊට ඉස්සර ගත්ත ගැම්ම නිසා. අන්න වගේ ඥාන වලින් ඉදිරියට ගියාට පස්සේ ගඟ දිගේ ඉහළට පීනන්නේ අම්මා තාත්තා කරපු සාජාසයට නෙමෙයි. කවුරුත් අපිට කියක් කර දෙන්නම් කියලාත් නෙමෙයි. එහෙම නැත්නම් ගිනස් පොතට වார்த்தාව දාගන්නත් නෙමෙයි. ආපු වේගය හැටියට වෙන යන්න අතක් නැහැ. මෙතෙක් නොගිය ගමන එතකොට ඇති වෙන රතිය ඒ ආශාව අමානුෂිකයි කියලා කියනවා. අමානුෂී රතිය හෝතු යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං එන එන යම් යම් ආකාරයට ස්කන්ධයන්ගේ උදේවය දකින්නොද ලබති පීති පාමොච්ඡං අමතන්තං විජානතං. ඒ වෙලාවට ලබන ප්‍රීතියක් සහ ප්‍රමෝදයක් ඒක අමෘතයට බොහෝම සමානයි. මොකද මරණය කියන එක තියෙන්නේ මේකට සැලෙන කෙනාට. මේකට දුක් ගැනවිලි කියන කෙනාට. මේකට කලාව විවාද කරන එකනට කලාව විවාද මොනවත් නැතුව මතුවෙන මතුවෙන දෙන්න මොන දුන්නොත් ඒ පුද්ගලයා මරණය සහ අමරණය කියන தত্ত্ব දෙකට දෙකම අතර ගත්තා වෙනවා. අමතන්තං විජානතා. ඒ නිසා එවැනි යෝගාවචරයේ ඒ අත්දැකීම දැක්කට අභිෂේක ලැබෙනවා. සල්ලං වෙනවා. ඊටාම තදබර තත්වයකටපත් වෙනවා කියා ගන්න බැරි වෙනවා. කොහොමද කළේ මොකද වුනේ කියලා කියා ගන්න බැරි තත්වයකටපත් වෙනවා. මොකද එතෙන්ට එනකොට කරන්නෙක් නෑ. අර ආපු වේගයට තේරුම් ගන්නවා මෙතෙක් කල් කිරීමකට ප්‍රතික්‍රියා කරන එක. දැන් ওই එන දෙයට ක්‍රියා කරලා නැත්නම් ප්‍රතිචාර කරලා කර බණින් එකයි කෙරෙන්නේ. හැබැයි නිකන් ඉදිල්ලක් නෙවෙයි. ඊ타ත්ම මුළු භාවනා චිත්ත වීදේ තියෙන ඊ타ත්ම බලයක අවිච්ච අවස්ථාවක්. අන්න එතන ගියාට පස්සේ තමයි ඒ පුද්ගලට තේරෙන්නේ මේකේ පොඩ්ඩක් එහෙම ගිය ගමන් අමාර්ගයට වැටෙන හැටිත් මාර්ගය මේකයි කියලා හරියට කියනවා නම් අපි ඍජු මාර්ථක ඍජු පාරක යනවා නම් ඒ යන්ත්‍රය බලාපොරොත්තු වෙන තැන සහ පටන් ගන්න තැන අතර තියෙන කෙටිම පාර එකයි. නමුත් ලෝකේ ඍජු බාවල් නැහැ. තියෙන්නේ අරේට වෙන හැරිලා වමට දකුණට දාගෙන. අපේ හිතත් ඒ නිසා වංක ගමන කියලා තියෙන චපල ගමේ තමයි ගමන් කරලා තියෙන්නේ. ඍජු මාවතට වැටිලා ඒ ඍජු මාවතෙන් පොඩ්ඩක් හරි පාරෙන් එහාට පිට ගිය ගම ඒක ඒක වටේම කරකැවෙන්න පටන් ගන්නවා. ඒ ඡාපයේ අණුව වෘත්තයක් බවට පත් වෙන. ඒකට ඒකේ ලක්ෂය තමයි මම යවෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් නැවතත් ඍජු මාවට දාගන්න ඍජු මාවත කෙලින් පාරට ඡාපයක් නැහැ. වකයක් නැහැ. වංක ගතියක් නැහැ. චපලකමක් නැහැ. ඒකට ලක්ෂයක් නැහැ. මමෙක් නැහැ. ඒ තැන ඒ තැන පොඩ්ඩක් පෙන්නනවා ලක්ෂයක්. ඕන ඕන දුරකින් ලක්ෂයක් තියාගන්න පුළුවන් නමුත් ඒ කිසියෙත්ම ආවේනික ගතියක් නැහැ. මේ මේ ඍජු පාරත් එක්ක ඍජු රේඛත් එක්ක හඳුනා ගැනීමක් කරන්න පුරුද්දට ලපයක් තියාගන්න. නමුත් ඒකකින්වත් දෙක අතර සම්බන්ධයක් එන. ඒ නිසා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යෝගාවචරය සංසාරේ පළවෙනි වතාවට කවදාකවත් නොදක් නොගත්ත විදිය තීන්දුවක් අරගන්නවා මේ ගඟ දිගේ ඉහළට පීනන. මොකද මේ ධර්මය දේශනා කරනට ඉතාම අමාරු තැනකින් තමයි මේක හේතු ගන්නලා දෙන්න පුළුවන් වෙන්නේ. හේතු ගන්නන්නත් පුළුවන් වෙන්නේ මේක ටිකක් අතගාපු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් මේ බණ නිකම්ම නිකන් පිදුරු කන්නා වගේ. කිසියම් රසයක් නැහැ. මේ සාමාන්‍ය කෙනෙකුට කිව්වනම් භාවනා නොකරන කෙනෙකුට කිසිම අර්ථයක් නැහැ. කියන කෙනෙකුට උනත් භාවනා කරලා අර්ථයක් තියෙන කෙනෙකුට උනත් මේ බණ ඇහෙනකොට වැඩේ වෙලා ඉවරයි. කවදාකවත් මේ බණ නිසා නෙවෙයි කටයුතු කරන්නේ. කෙසේ නමුත් චාරිත්‍රාක් විතර මේ බණ කියන ගතියක් තියෙනවා. ඒක කරපු කෙනාට එනවා හරි හරි මේ ගිහිල්ලා තියෙන පාර හරි මම ගත්ත උත්සාහය හරි කියලා සතුටක් ඇති වෙන ගතියක් තියෙනවා. අනික් ඇත්තන්ට තියෙන්නේ මොකද්ද? මේ පාර මේ චිත්ත විපස්සනා චිත්ත වීදියේ අහම්බයක් වගේ පේන්න තිබුණාට බුද්ධ ආසුත්ත වෙන්නාසලට අත්තට ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ හොඳටම පිරිසිදු මේ තර්ක මාර්ගයක් තියෙනවා. සම්මුතියේ ඉන්න එකනට ඒක අහම්බයක් වගේ. නොවිච්ච අභග්යක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා පේන්න පටන් ගන්න යම් කිසි කෙනෙක් මේ පාරින්දල උපදෙස් දෙනවා නම් ඒ පුද්ගලයාගේ මූණ බල්ලා දෙන උපදේශයක් නෙවෙයි පිටිපස්සේ තියෙන මූල ධර්මයකට අනුව දෙන්නේ කියන එක විදිහක චින්තාමේ ශක්තියකුත් තියෙනවා. පොත කියලා බලනකොට හැම කෙනාම එකම දේ කියවෙන නිසා සුතමේ වශයෙන් ඥානිකුත් තියෙනවා මෙතන. කෙසේ නමුත් සම්පූර්ණ ප්‍රායෝගික පැත්තකට යන පැත්තක් තියෙන්නේ. ඒ නිසා ඉස්සරහට යන්න යන දේශනාව ගැඹුරු වුණාට යෝගාවචරයට ලොකු සාන්තියක් තමයි හම්බෙන්නේ. මාර්ගය අමාර්ගය වෙන් කරගත්තට පස්සේ ඒ පුදුල ඕන තරම් අමාර්ගයට වැටෙන්න පුළුවන් ඊට පස්සේ තනියම මේක අමාර්ගය බව තේරුම් ගන්නගෙන හිමීට මාර්ගයට ගන්න පුළුවන්. මෙතෙක් කල් හිතුවේ ඒකට කවුරු හරි පිටින් කෙනෙක් ඕන කියලා. මේක එක දවසක් හරි වුණාට පස්සේ Tamanට විශ්වාසයක් ඇති වෙනවා නෑ. මේක ඔක්කොමලා පැටලිලා හිටියේ මාත් පැටලිලා හිටියේ. ඒ තියේදිත් එන්න පුළුවන් වුණා නම් පළවෙනි වතාවට දෙවෙනි වතාව ලේසි. නමුත් මේ කිසිසේත්ම මේ මාර්ග ඥානයකට සම්පාත කරන්න බෑ. මේ සම්පූර්ණ මැකෙන්න පුළුවන් ඥාන. ඉස්තර වෙනසක් ඇති කරන්නේ නැහැ. ඉස්තර වෙනසක් ඇති කරන தත්වයට යන්න නම් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉක්මවල ප්‍රතිපදා ඥාන දුස් ප්‍රතිපදා ඥාන දර්ශනයට ඊට පස්සේ මාර්ග ඥාන වලට යනවා. ඒ නිසා මේක තීරණාත්මකයි. නමුත් මේ මට්ටම එහාට ගිය කෙනෙකුට හුඟක් මේ ආය භාවනා කරන්න බණ කියන්න ඕනකමකුත් නෑ. ඇත්තටම Taman තුලින් ලොකු කිරීමේ ආසාව මතුවෙනවා. නමුත් ඒ ඇත්තටම බණ කියන එක සාමාන්‍යයෙන් තවත් උනන්දු කරන බව පේන්න තියෙනවා. නමුත් මේ අහනකොට සද්ධාදී ඉන්දිය ධර්ම වැඩිීමේ යම් ප්‍රමාණයක වාසි ලබනවා. ඒ වගේම තමයි අවාසනාවක් තියෙනවා <clears throat> මේක අවබෝධ වෙනකොට මේ ගැඹුරු ධර්ම ටික කාටද කියලා දීමේ ආසාවක් එනවා. ඒකේ පුද්ගලයාට අවාසනාවන්තයි. මොකද එතකොට අර භාවනා කඩා ගන්න. මේ ඕන දෙයක් මට විසඳන්න පුළුවන්. ඒතකොට ਸਰබලධාරී දෙවියන් ආංශයට වගේ ගැම්මක් එනවා හිතට. ඕන දෙයක් විසඳලා දෙන්න පුළුවන් ගතියක් එනවා. ඒතකොට මේ අනුන්ගේ දේවල් විසඳන්න ගියොත් හානි කරයි. නමුත් මේ පුද්ගලයෙක් එවැනි කෙනෙක් ඕනේ පද්ධතියක හිටියොත් පද්ධතිය ඉන්න ඕනම කෙනෙකුගේ ප්‍රශ්නයක් මේ පුද්ගලයාගේ මාර්ගයෙන් ඉබේම විසඳෙන ගතියක් තියෙනවා. බණ කියලා කිරාත්මක වෙලා නෙවෙයි. ඒ පරිසරයේ එන හොඳ කම්පන වේග නිසා හැදෙන ගතියකුත් තියෙන නිසා බණ නොකියුවට කටයුත්ත වෙනවා. ඒක නිසා මේ මට්ටමේ ඉන්න කෙනෙක් බණ කියන්න ආසාව ඇති වුණාට කියන්න එපයි කියලා කියනවා. මේක හොඳට ස්ථිරසාර වෙනකන්. ඒ නිසා මේ උද්‍යප්පයානුපස්සනාව ඥාණය හොඳ ධර්ම ඕජාව සහිත මිහිරි තැනක්. නමුත් ඒ වෙලාවේ දුප්පරිම ප්‍රයෝජන අරගෙන ඉදිරියට තියෙන පාරට ශක්තිය තැම්පත් කරගෙන ඉදිරියට යන්න තමයි උපදෙස් දෙන්නේ. ඒ නිසා අපි අද දවසේ ගත්ත කාලය මෙතනින් સમાપ્ત වෙන්න නිසා අද මේ ධර්මදේශනා මාලා 27 වෙනි ධර්මයේ අංක අංකය સમાપ્ત වෙනවත් එක්කම අපි උද්‍යප්පේ ඥානයේ බලවත් අවස්ථාවටපත් වුණා නැත්නම් ඒ සම්බන්ධ අපි ඉදිරිපත් කරගත්ත කෙටි විස්තරය මෙතනින් સમાપ્ત කරනවා මේ බලවත් උද්‍යප්පේ නිසා මත්තර පහළ වෙන්නා වූ නවමහ විතක්ක පටන්ගෙන ගැඹුරු භාවනාවට යන හැටි අපි ඉදිරි දේශනාවට ඉදිරිපත් කරගන්නවා කියන අදහසින් අදට දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාටම කරගෙන යන පාරේ වැරදි අමාර්ග තියෙන ලකුණු තියෙනවා නම් තමන්ම අවබෝධ කරගෙන අමාර්ගය දුරු කරලා මාර්ගයේ සංශ්ලේෂණය කරගන්න මේ ධර්ම කොටාසියත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආනාපානසතිය ආයෙත් දාගන්නවා එතකොට ඒක තමයි කරන්න එපයි කියන්නේ. මොකද ඒක සන්තතියක් බව නිකන් ප්‍රවාහයක් බව ගලාගෙන ඉන්නවා. මේ වැඩේ මම කරන එකකුත් නෙවෙයි, මම මනාප දෙයක්කුත් නෙවෙයි. ප්‍රියත් නැහැ. නමුත් කෙලස් නැති බව හොඳට තේනවා කිසිසේත්ම චේතනා නැහැ. සිදුවෙන දෙයක්. ඒ සිදුවෙන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් ද මට. ඒක තමයි තපස වෙන්නේ. එතන තමයි අපේ ඉවසීමේ ශක්තිය. ඒක තමයි ඔය ඇත්තටම මේ බලා සිටීමේ නැත්නම් මේ යමක් නොකර බලා සිටීමේ යමක් නොකර සිටීමේ හැකියාව පරිචයන පළවෙනි තැන. සියල්ලම හොඳ ගානට වැඩේ යනවා දැන්. සිද්ධ වෙන්න පටන් අරගන්න තමයි තියෙන්නේ හුදු නිරීක්ෂකයෙක් විපස්සකයෙක් විතරයි. අර සාමාන්‍යයෙන් අර මොකේද මේ සබ්බාසෝ සූත්‍රයේ දර්ශනා පහතබ්බා කියලා. මේක කියේ බලා සිටීමෙන්ම ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඇඟිල්ල දාන්නෙම නොදැනුවත්කම නිසා තමයි. තක්කුමුක්කෝ නිසා. අත දාන්න නැතුව සිටීම තමයි තපස වෙන්නේ. යෝගාවචර පමණයි. මෙතෙක් වෙනා නෑ මෙතෙක් වෙනකන් නම් අයින් අන්දේවල අයින් කිරීමේ අත දාන්න ඕන ගතියක් තිබුණානේ. මේක ගන්න ඕනේ මේක අයින් කරන්න ඕනේ කියලා. නමුත් ඔක්කොම එක ගානට යනකොට වැඩේ දිහා බලාගෙන ඉඳත් ඕනේ. හැබැයි හසුරවන්න යන්නේ නැහැ. ඒ කියන්නේ හොඳට කිරිවදින ගොයම දැන් තියෙන්නේ ඉතන කුඹරට යන්න ඕනේ. හැබැයි හානවා විහිින මොකක්වත් නැහැ. පෝරගයින මොකක්වත් නැහැ දැන් ඉත බැවෙන වෙලාව. දෙයට ඒකට ආරක්ෂාව දීලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක තමයි සුද්ධ වශයෙන්ම කියන විපස්සනා කියන නමට ගැලපෙන දේ. විශේෂ පස්සනාවක් විශේෂ දර්ශනයක් තියෙන්නේ සමන් සම්බන්ධ නොවි සම්පූර්ණ අවදි භාවයෙන් සම්පූර්ණ එලඹ සිටි 100න් අප්‍රමාදීව බලාගෙන ඉන්නවා. එතකොට අල්ලන්නේ යන්නේ මොන හරි අතාරින්න තරහක් තියෙනවනම් තමයි. නැත්තම් අල්ලන්න දෙයක් නැහැ. අල්ලන්න ඕන කරලා තියෙන යමක් අතාරින්න ඕන නැන්නේ. තෝරන්න ඕන නැන්නේ. දැන් මෙතන තේරිලක් නෑ. ඔක්කොම ධර්මානුකූලව ධර්මෝජාව මතුවෙනවා. ඒකට නිසිනින්ද යන්න දෙනවයි කියලා කියන්නේ මම මොහොතකට මම එයා පැත්තකට දානවා. තීන්දුව කිරීමේ විනිශ්චයකාරය පොඩ්ඩකට අයින් කරනවා. ඔක්කොම වැඩ ටික වෙනවා. ඒක තමයි එතකොට තමයි මේ හරි පැත්තට වැටුනොත් අමානුෂික රතියක් ඇති වෙනවා. කොයි ගුරුවරයද මේක කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. හැම ගුරුවරයම කියන්නේ ඇඟිල්ල ගහපන් අරක කරපන් මේක කරපන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක් කියලා කියනවා. යමක් නොකර ඉඳීමෙන් උනට අමෘතය ලබන්න පුළුවන්. ඒක හැබැයි මෙතෙන්ට එනකම්ම කරන්න කියන්නේ. මෙතෙන්ට එනකම්ම නීවරණ අයින් කරන්න කියනවා, ආරමුණ බලන්න කියනවා, දිගට යන්න කියනවා. දැන් ගානට ආවට පස්සේ ආ දැන් ඔහොම බලන්න සිටීමේ මේ විපස්සනා කිරීමේ හැකියාව. ඒකට තමයි ඇතුලෙන් මේ හැම සෛලයක් පාසාම හැම ඉඳුරක් පාසාම හැම ශරීරේ පැත්තක් පාසා සමබර වෙලා නිකන් මේ උදම්මැනීමක් කියන්න බෑ. සම්පහන්සන කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඇතුලේ සම්පහන්සනය සිද්ධ වෙනවා හැම සෛලකින්ම හැම චිත්තක්ෂණයකින්ම භාවනා වෙනවා. හැම අංශුවක්ම භාවනා වෙනවා ඒ වෙලාවේ. මොලේ විතරක්වත් පුද්ගලයෙක් විතරක්වත් කෙලෙස් විතරක්වත් නෙවෙයි. සියල්ලම භාවනා වෙනවා අපිට තියෙන්නේ. එතකොට මම ඒකේ අවශ්‍යතාවයක් නැහැ. තීන්දුව කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එයා පැත්ත කර බෙන්ච් එකෙන් බස්සන්න පුළුවන් මිනිච්ච කාලේ. භාවනා කරන භාවන ඉස්සරහට යනකොට දැන් මෙතනදී මේ සක්කාය දිට්ඨිය කරන්නේ මේ සෙල්ලම කරන්නේ. ඒ කියන්නේ මම මේ කරන්න ඕනේ මම කරන කෙනෙක් ඉන්නවා මම නැත්තම් මේ කිසි දෙයක් වෙන්නේ අනම්මනම් කියලා අතපත දාන්න අපි නේ ඉන්නේ හැම වෙලාවෙදී. මම නැත්තම් කරන්න බෑ කියලා හිතන්නේ. නමුත් මෙතෙන් වෙන මම නැත්තම් টොප් එකට වැඩේ. ඉන්නකන් තමයි මේ තේරම අවුල තියෙන්නේ. ඒ අවේ කෑ ගහන මිනිහ අයින් වෙච්ච ගමන් ලස්සනට පද්ධතිය යනවා. එහෙම නැත්නම් ඉන්නකන් මිනිහත් ඉන්නේ තනි කකුලෙන් අඬනවා කෑ ගහනවා අරයාගේ වැරදි වුණා මෙයාගේ නගලනවා. ඇතර මීයා ඉන්නකම් බෑ තමයි කරන්නත් බෑ. මිනිහා අයින් වෙච්චා ඉවරයි. ඒ වගේම මමයා මෙතනින් අයින් වුණාට පස්සේ පද්ධතියේ 100%ක් අංග සම්පූර්ණයි. ඒකට ඊට පස්සේ තියෙනවා මෙතනදී බලානින්න ඕන හැබැයි. නිරීක්ෂකෙක් අවශ්‍යයි. එහෙම නැත්නම් විදර්ශනාවක් අවශ්‍යයි. දර්ශනයක් අවශ්‍යයි. ඒ දර්ශනය කෙරුවට පස්සේ තේිනවා මෙතෙක් කල මෙහෙම නැතුව පැත්තක් කරන බලපු නිසා හොඳ නරක තිබුණාට දැන් ඉස්සරහට තේරෙන්න පටන් අර ගන්නවා පැත්තක් ගන්න නැතුව බලනකොට මෙන්න මෙව්වා තිබුණොත් මහා වාතේ මේ ටික අයින් කළා දාන්න මේ ටික තිබ්බම කරදරයක් නැහැ කියලා ඊට පස්සේ වැඩ කොටසක් එනවා ඒ කාමරාග පටික අයින් කරන්න ඕනේ ඊට පස්සේ කාමරාග පටික අයින් කරන්න තේරුම් ගන්න නම් ඉස්සලාම මමයා තේරුම් අරගෙන ඉන්න දැන් ඉස්සලා මේ කාමරාග පටික සහිත මමයෙන් කාමරාග පටික අයින් කරන්න කියවා කියන කෙනෙක් නිකන් හරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ වැඩක් ඉස්සලාම මමයා අයින් පච කරගත්තට පස්සේ අයින් කරගත්තට පස්සේ ඊට පස්සේ තේරෙනවා මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කාමරාගය කියන්නේ මොකද්ද පටිගය කියන්නේ මොකද්ද කියන එක කියන්නේ මේ අපි ප්‍රධාන සංසාරට බඳින කෙලෙස් මුල් ටික තේරෙන පටන් අරගන්න මේ තීන්දුව කරන්න නැත්නම් මේවා අනන මිනිහා තමා විසින් පනවාගෙන මමයි රජා කියාගෙන තමන්මපත් කරගෙන මේ අනන මිනිස්සයා නැති වෙච්චා කොච්චර පද්ධතිය ලස්සනද කියලා බලන්න ඒ තමයි අමානුෂික රතියක් එන්නේ අතෙන්ද තමයි පොඩ්ඩකට මම එයා පැත්ත කරනවා తాවකාලිකව. ක්ෂණ ක්ෂණ වශයෙන් පැත්තකට වෙනවා. එළ ඔහේ බලන්නේ. ඉතින් ඕකයි පිස්සයි දෙන්නම සමානයි. තන්නේ කර පිස්සත් කරන්න ඕක තමයි වග කියන්නේ නැහැ කරන දෙයක. ඒ බලාගෙන ඉන්නවා නිකන් බකන් නිලාගෙන ඉන්න එක තියෙන නිකන්. යෝගාවචරයත් එච්චරයි. ඉතින් ඒ නිසා සාමාන්‍ය අපිටත් පේන්නේ අපි පිස්සෙක් වගේ. භාවනා කරන කෙනා වෙන කෙනෙකුටත් පේන්නේ පිස්සෙක් වගේ. මොකද වෙන දෙයකට වග කියන්නේ වගේ කීමෙන් නෙමෙයි මම පටවගන්නේ මම මේක ගන්නෙ. මේ චිත්තක්ෂණ 30කට මම මේක නෑ බලන්නේ නෑ කරන්නේ නෑ ඔය යනාතේ යන්නදලා ඉන්නවා. ඒ නිකන් මොමාලිය ගිහලා මූදට දැම්මා වගේ. වල් සතේ ගිහලා ආය නැත්තම් කැලේටත් ඇරියා වගේ. ඉතින් ඌ යන දිහා දැන් සීකර ඉන්නකම් කරන්නේ මොකද අර කකුලෝ ගිහලා නැත මූදට තාවේ. ඕනි තැනක දැම්මොත් මූද දිහාට දුවනවා කියනවනේ. කරකොල අතහැරියත් කකුලට ඌ දන්නේ උතුරු කටුවක් මොකුත් නැහැ. කකුල් ඇස් දෙක උඩ තියාගෙන හුම් ගාලා මුහුදට දුවනලු. කොයි කැලේකට හරියත් යනවා. එයා මේ උන් දන්නවා අපා. අපි මේ පාර පෙන්නන්න දඟලන්න හැදුවට වැඩිය යනාතේ යන්න අරපුවාම තමයි චෝ. ඒක කරන්නේ නැතුව රාග දෝෂ අඳුර ගන්න හදනවා කියන එක නැත්තම් මේ සාකදාගාමී අනාගාමී වෙන්න හදනවා කියන එක සෝවන් වෙන්නේ නැතුව වෙන මෙතෙන්දි කරන්න තියෙන්නේ මේ ඒ ඇත්තන්ට ඒ වැඩ ටික කරගන්න ආයි. යන්න ඉස්සෙල්ල පද්ධතිය සකස් කරගන්න සීලක ඉඳලා ඒ කියන්නේ පිටසම් පිටම් ඉන්න තැනක නෙවෙයි. මාළු කඩේක නෙවෙයි වැඩ වෙන්නේ. ඒක දිගට පස්සේ ටික ටික පළල් කරගෙන යනවා. අර නෑ කකුල් වලට ගෝතාව මොකක්ද දන්නේ ඌ තාම ඌ කිව්වේ නෑ අපිට ගෝසාවටද මොකටද යන්නේ දැන් කලපුවට ඇති හරියට යනවනේ <laughs> කලපුවේ ගෝසාව නෑනේ උත්සව සූත්‍රයේ ඉස්සලාම තියෙන දසන වාතක් වාචන්නේ ඒ තත්ත්වෙ එහෙම නැත්නම් ඔය නිකන් අපිට චුටු බවලින් දගෙන මරදි මේකම පන්නරේ ලැබලා අවසාන නිෂ්පාදනයක් බවට මේ දර්ශනේ සිද්ධ වෙන්නේ මාර්ග ඥානෙයි. මෙතෙන්දි තමයි ඉස්සල්ලාම ඒකට අපි පුහුණු කරන්නේ. මේ තාම ගේම් එකට ගිහිල්ලා නැහැ. තම ගෙදර ඉඳන්දි පුහුණු කරනවා. ඒ හරි ගැසල නිකන් ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට ගියාම හමුදාය පුහුණු කරනවා. හතුර දෙන දේ උඹට මෙහෙමයි දෙන්න පුළුවන් ද කණ්ඩ කියලා දෙනවනේ ට්‍රේනින් එක. අන්නේ ට්‍රේනින් එක තමයි මෙතෙන් දෙන්නේ. සියල්ල සතුටින් සියල්ල සමබරව යනවනම් මොනවාක්වත් නොකර සිටීමට අවස්ථාවකුත් තියෙනවා භාවනාවේ. සමබර නැත්නම් සමබර කරන්න. ටොමැටෝ එක වැරදි වෙන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට වෙලාවක එනවා. සමබර තත් වෙනවා. අන්න එතෙන්දී එහෙමම යන්න දෙන්න. ඒක තමයි අපේ ගුරුවරයෙකුට තේරෙන්නේ නැද්ද හැම වෙලාවෙම ශිෂ්‍යව හදන්න හදනවා කන්ට්‍රෝල් කරන්න හදනවා ඉතින් එහෙම ඇත්තට 99ක් එහෙම වෙනවා මොකද අවස්ථාවක් එනවා උන්ට ගානට වැඩේ යනකොට අශ්වය ටික ගානට යනකොට රේන්සත ඇහැරලා යන්න අරින්න වෙන්නේ. ඒක ඒක වෙනකොට එන රතිය අමානුෂිකයි කියලා කියනවා. මොකද මනුස්ස ලෝකේ තියෙන තාක් ඇඟිලි ගැසීමනේ. හැමදේම කරන්න ඕනේ. මමයි කරන්නේ. මම නැත්තම් බෑ කියලා නෙදී. මෙතෙන් තියෙන කරන්න ඉන්න තාක්කල් කෙරුවාවක් නැහැ. අයින් වෙච්ච ගමන් නැවතත් පුදුම ලස්සනට එවුවා ස්වභාවික ධර්මතාවලට යනවා, භාව ලක්ෂණ වලට යනවා. ඒක හරීම මේ තිරියම් කරන ශක්තියක් තියෙනවා. හරීම සුවයලවන ශක්තියක් තියෙනවා. හරියට මුළු ලෝකෙම පාලනය කරන ශක්තියක් ඒක. ලෝකෙම මට පාලනය කරන්න පුළුවන් මොකද්ද? ඒකට යන්න හරින එකදී. තම තමන්ගේ වැඩ ටික කරගෙන යන්න හරින එකයි තියෙන්නේ. ඒක ඇත්තටම ස්ථිර වෙනසක් නෙමෙයි. උතන පෙන්නනයි හැකියාව. මාර්ග ඥානයේ තමයි ඒක අපි ඒ කියන්නේ බඩු පොළවේ ගහලා විකුණන මට්ටමට ගන්න. කරනවා කියන්නේ සංසාරේ වඩනවා. කරන්න නම් මේ හොඳ නරක තියෙන්න eBay. රාගයක් ද්වේෂයක් තියෙන තේරුමක් තියෙන මේ කෙරෙනවයි කියලා කියන්නේ මේ තියෙන දේ හරි. මේක කරන මමයි වැරදි. පවතින ධර්මතාවයේ හරි. කියලා ධර්මතාවයට ඉඩ දෙනවා. ඒ ධර්මතාවය ඉඩ දෙන්නේ සීලක සමාධික ප්‍රඥාක පිහිටලා. නිකන් අවට ගියාට නෙමෙයි. ඒකට අපිට නිින්දට ඉස්සෙල්ලා යෝගයේ වුණු සාමාන්‍ය තියෙනවල මොන වගේ එකක් දවස පිළිබඳව විශ්ලේෂණය කිරීමක්ද එහෙම නැත්නම් වෙන මොන හරිද තියෙනවල තුන නැගටිව් මොන වගේ චින්තනයක්ද තියෙනවල කියලා නෑ ඇත්තටම බෞද්ධ එකේ හැටියට යටිහිත උඩුසිත කතාවක් නෑ. ඒක මනෝවිශ්ලේෂකයන් විසින් දෙන එක. ඒගොල්ලන්ගෙන් අහගන්න ඕනේ ඒ ප්‍රශ්නෙට උත්තරේ. මේකෙදී තියෙන්නේ එලඹ සිටි 100. වර්තමානයේ එළඹිලා තියෙන එකට තමයි හිත පවත්න්නේ. ඒක බුදුරජාණන් ශ්‍රී ක්‍රම හැටියට ආශය මේ අනුසේ ඥාන වීතික්‍රම මේ පරිඋත්ථානාන වීතික්‍රම කෙලස් කියලා කෙලස් මට්ටම් තුනක් තියෙනවා. හිත කෙලසෙන මට්ටම් තුනක්. නමුත් උඩු හිත යට හිත කියන එක ඊට වඩා වෙනස් විග්‍රහයක්. ඒකේ හැටියට මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඒකෙන් අහනවා කියනවා මේ සිංහල ඉංග්‍රීසි වෙදකම් අරගෙන පත්‍යං අහන්න හදනවා. ඉංග්‍රීසිවල පත්‍යං නැහැ. සිංහල වෙදකම් අහුවොත් විතරක් පත්‍යං අහනවා. අරකට පයිත්‍යං තමයි තියෙන්නේ. ඕන පිස්සුවක් කෙලෙන්න පුළුවන් බේත් බොනවා. හරි වෙල්ල ලෙඩ වැඩි වෙච්ච ගමන් දොස්තරට හොඳයි. එයා කිසි දෙයක් කියන්නේ උඹ කාලත් බීපන් කාට පස්සෙත් බීපන් නින්දට පස්සෙත් බීපන් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ඒ ඒ වෛද්‍ය උපදේශ ක්‍රමයේ ඒ පද්ධතිත් එක්ක යනවා. ඒ නිසා යටිහිත උඩු හිතත් එක්ක ප්‍රශ්න ගලපන්නේ නැතුව අපිට කිය හැකි යෝගාවචරයේ හිත පැවැත්widetilde කොහොමද? අප්‍රමාද වෙන්න සතිමත් වෙන්න. එලඹ සිටි දෙහෙට වර්තමානව එලඹ සිටි දෙහෙට හිත යොදාගෙන ඉන්න එකයි තියෙන්නේ. අප්‍රමාද කියන්නේ ඒකයි. මට ඉන්නේ ප්‍රශ්නේ හරියට වර නැගුණේ නැහැ. ඇහුනේ නැහැ. ප්‍රශ්නේ හරියට මතුවේ නැහැ. නැසත්සර ප්‍රශ්න යන බෑ. ඒ කියන්නේ අපි සාමාන්‍ය නිදා ගන්නකොට මොන වගේ සිතිවිල්ලක් ඇතිවද නිදියන්න ඕනේ. නැගිටිනකොට හිතිලි නැති කරන්නයි ඕනේ. නැති කරන්න බෑනේ. ඒ නිසා දන්න හිතවිල්ලක් දාන්න බුද්ධානුසතිය දාන්න කායගත සති දාන්න මෛත්‍රී දාන්න ඒ 18ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ හිතවිල්ලකින් ගියොත් සූසෙන් නිින්ද යනවා නපුරු හිණ පෙින්න සූසී අවදි වෙනවා අනිසංශ තියෙනවා. ඒක නම් ඕනේ කරන්නේ කායගත සතිය. ආනපානට දාන්න පිම්බි වැකිලිමට දාන්න එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට දාන්න නැත්නම් බුද්ධානුසුති කරන්න නැත්නම් මෛත්‍රී කරන්න ඒ එතකොට මේ හීන අර කියන ආනිසන්ත ලැබෙනවා ඉතින් එහෙම එහෙම නැත්නම් මොකක් හරි හිතවිල්ලක් තියෙනවනේ එතකොට එන්නේ මේ තුන නොවි වෙන මොකක් හරි කුණු කන්දලයක් ඒ නිසා ඒකත් අයින් කරලා මේ දන්න දෙයකින් පුරවලා තියෙන එකයි කරන්නේ එහෙම නැතුව ඇත්තට මේකේ යන්න හදන්නේ කොතෙන්ද කියන එක මත තමයි කරන්න ඕන දේ තියෙන්නේ. නින්දදී මොනවද ඕන කරන්නේ? නිදිදි නපුරු හිණිය පෙන්නලා මේ හත්තු වෙන කෙනෙක් ඉන්නවනම් මොනක කරන්න ඕනේ? හීනවල නපුරක් පේන්න තියෙනවනම් විතරක් අර 18 ආකාරයේ මේ කියන්නේ මිත්‍යානිසංස සූත්‍රය සඳහන් කරලා තියෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එදිනදා වැඩ කරලා ඉන්නකොට හීනක නෙවෙයි කියලා නම් හිතාන ඉන්නේ ඒක ගැන මට කනගාටුයි. දවස පුරාමත් ඉන්නේ හීනක තමයි. ඒ නිසා ඒ වෙලාවෙ විසිට කරන්න මොකක් හරි කියන පුරවලා තියන්නේ. බුද්ධානුස්සතියෙන් හරි කායගත සතියෙන් හරි කවුද කතා කරන්නේ? පොඩ්ඩක් ඉන්න කියන්නේ නංග. ඔහොම ඉන්න කියන්නේ. පොඩ්ඩක් මම කතා කරලා එන්න මොකක්ද? ඉස්සෙල්ලා කතා කරන්නේ